ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා දන්න පරිදි මේ ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ඉන්නේ. මුළු දේශනා මාලාවටම අපි සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්තිනිපාතේ කියන පොතේ තියෙන පළවෙනි සූත්‍රය උර්ග සූත්‍රය ඉදිරියෙන් තියාගෙන තියෙනවා. ඉතින් මේ සූත්‍රය ඒ ગાථා 17කින් සමන්විත සූත්‍රයක්. ඒ එක එක ගාතාවක් වෙන වෙනම හිටගෙන වෙන වෙනම මාතෘකාවක් ඉදිරිපත් කරන විද්‍ය සූත්‍රයක්. හැබැයි විශේෂයකට තියෙන හැම ගාතාවෙම තුන්වෙනි සහ හතරවෙනි පදය සමානයි සෝබික්කු ජහාති වරපාරං උරගෝ ජින්නමිය තචං පුරාණං කියලා ඒ භික්ෂුව උරගේ තමාගේ දිරාගේ හැවලන්නාසේ මේ උද්දම් භාග්‍ය වරම් භාග්‍ය කියන සංයෝජන හැරලන්නේ කියලා නැත්නම් නිවන් දකින්නේ කියන එකයි ධ්‍රුව පදේ වශයෙන් නිතර නිතර මතුවේ. මුල් පද දෙක තමයි මේ ගාතාවට ආවේනික ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. අද ඒ අනුව ගාතාවට ආවේනික ධර්ම කොටස වෙන්නේ නාජ්‍ය ගමං භවේසු සාරං විචිනං තුප්පමිවන් උදුම්බරේසු කියලා. මේ යම් කිසි කෙනෙක් මේ භව ගමනේ කිසිම සාරයක් නොදකින්නේද අට්ටික්ක ගහකට ගිහිල්ලා මල් හොයන කෙනෙක් වගේ. භවයේ යම් සාරයක් නොදකින පැත්තක් තියෙනවා. අන්න එවැනි කෙනාට මේ සංසාර ගමනේ මේ භවයේ උරගේ තමන්ගේ හැව තිරාගේ හවහලන්නසේ බන්ධන ගලවල දාලා ඒකෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියන එකයි සාමාන්‍ය සම්මතාර්ථය වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේකට පුංචි ඇයි මේ වගේ දෙයක් සර්වචන් ආංශයට දේශනා කරන්න උනේ කොහොමද සර්වචන් ආංශයේ ත්‍රිමුඛයට මේ වගේ මාතෘකාවක් මතුනේ කියන එකට ඉංගියක් අපිට ලබා ගන්න අපිට සිද්ධ වෙනවා මේකේ අටුවාචාර්යින් වහන්සේලා ඉදිරිපත් කරන කාරණාව මතු කරගන්න. ඒකටි පුංචි කතාවක් අටුවාව උත්සාහ කරන්නේ දෙන්න ඒ මොකද්ද ඒ සර්වචනාංශ වැඩ ඉන කාලේක බ්‍රාහ්මණයෙක් ඉඳලා තියෙනවා එයාට එකම දුවක් ඉඳලා තියෙනවා ඒ දුවගේ විවාහය කල්පනා කරන්නේ බබුණ හිතලා තියෙනවා කිසිම වසලයක් විසින් කිසිම පහත් උදීජනයා විසින් අත නොගාන ලද පිවිතුරු මල් මේ මඟුල් ගෙදරට මම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අනිතරෝම බල්ලා තියෙනවා කවුරක්වත් අත නොගහපු පාවිච්චි නොකරපු ಜಾති මලක්. ඉතින් බලනකොට හැම මලක්ම වගේ හැම කෙනෙක් විසින්ම අපේක්ෂා කරනවා දන්නා කියන මල් ඉතින් මෙයා හෙව්වා හෙව්වා හෙව්වා ඒ පිවිතුරු කවුරුත් නොදන්න අතනොද පුදා නොතබ පුජාති මලක් පිළිබඳව නම කාලේ ගත වුණා හොයන්න බැරි වුණා දවසක් ඒ බමුණු පිරිසක් එකතු වෙලා වැඩ කරන තැනට මෙයා ගිහිල්ලා මෙයා මතක් කරා මේ දරුවගේ විවාහයේ පිවිතුරුකම රැකීම සඳහා කිසිම කෙනෙක් මෙතෙක් පාවිච්චි නොකරපු જાති මලක් තමයි මම මේ මගු විදට ගන්න යන දන්නවා කියලා. ඉතින් අයගොල්ලෝ ඔච්චමද කියලා තියෙනවා අට්ටික මලක් ගන්නදී කියලා. අට්ටික ගැන මල්පෙත් නැති ගහක්. ඊට පස්සේ බමුණ මේක බොහොම ලොකුවට අරගෙන පහුවෙන් දමුදේ බත් බඳගෙන කඟායිනට ගිහිල්ලා අට්ටික කැලේට ගිහිල්ලා හොයලා තිනවා පුළුවන් තරම් මල්. ඉතින් උදේ වරුවේම හොයලා පස්සේ බොහොම අමාරුවෙන් ගඟ එගොඩ වෙලා එහාටත් ගිහිල්ලා ගහ ගහ ගානේ අට්ටිකමල් වුණා. ඉතින් ඒකකොට එතන ඒ අට්ටික ගහකට භාවනා කරපු භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉඳගෙන භාවනා කරන කොටයි සක්මන් කරන කොටයි කොයි වෙලෙත් විලාවේ මේ බමුණයි කරන සලකෙල්ලේ නිතරම අට්ටික ගහේ එහෙමේ දුවමේ මල් වෙනවා. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා බමුණ මොන වගේ දෙයක්ද මේ හොයන්නේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මම මගේ දරුවාගේ විවාහය සඳහා අට්ටි කමල් වෙනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා බමුණ මේක ඔබට ලැබිච්ච විහිළුවක්. මේ අට්ටික කියන්නේ මල් පෙට්ටෙ නැති જાතියක්. ඒ නිසා මේක වෙහෙස කරයි කියලා. ඉතින් ඒක බමුණට ඒත්තු ගන්නන්ට මේ ස්වාමීන් වහන්සේගේ චිත්තසංතානය මේක හොයන දේ සාරයක් නැති බවත් කවදාකවත් හම්බෙන්නේ නැති බවත් ඒ ස්වාමීන් වහන්සේ බමුණට හේතු ගන්නන්න ගන්න උත්සාහය දකිනකොට සර්වචන් වහන්සේ සරත්පුර ජේතවනාරාම ඉඳලා දැක්කා මේ ස්වාමීන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටියක් පහළ කරන්න උත්සාහ කරන හැටි. ඒක දැකලා ඒ ස්වාමීන් වහන්සේට මේ ගාතාව කියන්නේ සෝනාජ්ජකම භවේෂු සාරං යම් කිසි කෙනෙක් මේ භවයේ කිසිම සාරයක් නොදකින්නේද අතික්කා ගහක මල් හොයන්නාසේ අන්න එහෙම කෙනාට මේ භවයේ තියෙන භව සංයෝජන දස සංයෝජන ධර්මම උද්ධම් භාග්‍යෝරම් භාග්‍ය වගේ තියෙන දේවල් හලන්න පුළුවන් හැලෙනවා ඒක තමයි නිවන කියන්නේ කියන එක දැන් සර්වඥාන්සේ අර ඒකට එල්ල වෙච්ච එකලස් වෙච්ච ගොනු වෙච්ච හිතක් සහිත ස්වාමීන් වහන්සේලා දේශනා කරා. ඒක නිසා මේක එක විදිහකට බලනකොට අපි දෙවෙනි දවසේ ගත්ත මාතෘකාව වගේ මේ භවයේ යම්කිසි සාරයක් වගේ යම් කිසි සපතක් වගේ යම් කිසි හරපද්ධතියක් හොයන කෙනෙකුට ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාවේ ආදීනව පෙන්වන සුදු ගාතාවක් තමයි අපි ඉස්ලාම් දවසේ ගත්තේ ද්වේෂය දෙවෙනි දවසේ ගත්තේ තෘෂ්ණාව ආසාව කියලා මේකත් ඒකෙම තමයි නමුත් මේක ඊට වඩා ප්‍රායෝගික පැත්තක් තියෙනවා ඒ බව යම් කිසි කෙනෙක් අහලා හෝ හිතට තර්කානුකූලව එහෙම නැත්නම් අපි කියනවා නම් අන්වය ක්‍රමයට ණය ක්‍රමයට තේරුම් අරගෙන හෝ ඒක කොහොමද මම කරගන්නේ කොහොමද මම ක්‍රියාවට නගන්නේ කියලා අහන කෙනෙක්ට ප්‍රායෝගික ඉඟි පැත්තටයි මේ ගාතාවේ යම් කිසි කෙනෙක් සාරයක් නැති බව දන්නවනම් එවැනි කෙනා අටිකා ගහක මල්ල වෙන්න වගේ කිබ්බන්ගෙන් පියාට බලාවෙන්න වගේ ආවන්ගෙන් අන් බලාපොරොත්තු වෙන්න වගේ මේ කරන වැඩේ නිස්සාරකම දැනෙන කොහොමද මේක ජීවිතේට සම්බන්ධ කරගන්නේ? කොහොමද අපි මේ යෝගාවචර ජීවිතේට සීල සමාධි ප්‍රඥා ජීවිතේට සම්බන්ධ කරගන්නේ කියන එකටයි මේක ටිකක් ආරාධනාව තියෙන්නේ. දෙවෙනි කාට අමුලදම පැත්ත උනාට මේකෙදි ටිකක් ඒක ප්‍රායෝගික පැත්තක් පේනවා. ඉතින් මේක ඇත්තටම යම් ප්‍රමාණයකට මේ ධර්මයේ කියන සාරය තේරුම් ගන්න උත්සාහ කරන ගිහිගේ වාසය කරන හෝ වේවා පැවිදි හෝ වේවා සෑම කෙනෙකුටම ක්‍රම වේදේ දැන ගැනීමදී කොටින්ම කියනවා නම් ක්‍රම සහ විදි හොයා ගැනීමදී අනිවාර්යම වුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ සඳහා තමයි කල්යාණ මිත්‍රයෙකුට අපි බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ කමඨහන් සුද්ධ කරන්නේ පැස්තික වරෙන් භාවනා කරන්නේ සක්මන් කරන්නේ ඒ දින්දා වැඩවලදී කල්පනා කරන්නේ. ඉතින් මේක අද අපේ හතරවෙනි දවසේ ගැළපෙයි කියලා මට හිතෙනවා. මෙවැනි විශේෂයෙන් මේ වගේ පරිසරයකට ඇවිල්ලා අපි පූර්ණ කාලීනව එවැනි කල්යාණ මිත්‍රන් පිරිසක් සමග එවැනි පරිසරයක ගත කරනකොට අපිට මේකට හිත යොදන්න පුළුවන්. එදිනෙදා ජීවිතය ගත කරන සමුදරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න තියෙනකොට අපිට මේකට මෙච්චරම හිතගත යොදලා කරන්නම නානා විදියෙන් මේ වැඩේට අතුරු ආබාධ මේපත් වෙනවා. ඒ නිසා එවැනි වෙලාවක මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කරනට වැඩිය මෙවැනි තැනකදී ඊට වැඩිය ටිකක් විවේකීව ගැන බලලා කරුණු කහ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් මේ ගාථාවේ හෝ මේ සූත්‍රයේ හෝ එහෙම ඉංගිවලක් නැහැ. ඉතින් අපිට ඒක අර සර්වඥ දේශනාවේ විවිධ අනිකුත් සූත්‍ර උපුටා දක්වමින් තමයි කරන්න වෙන්නේ. ඉතින් ඊයේ මේ කටයුත්ත සඳහා අපි සප්පුරින සූත්‍රය ගත්තා වගේ අද මේක සඳහා රක්තපාල සූත්‍රය හොඳයි කියලා මට හිතෙනවා. ඒ මොකද රක්තපාල ස්වාමීන් වහන්සේ තමයි බුදුජාන් වහන්සේ ඉන්න වෙල වැඩ ඉන කාලේ අබිනිෂ්ක්‍මණයකින් සියලුම සැප සම්පත් ලැබලා ඒ කිරුම සම්පත් සියල්ලම අතහැර දැමලා සරුවචනාංශගේ නාඹු නාමයක් ලැබපු කෙනා. අභිනිෂ්ක්‍මණය අතින් ශ්‍රේෂ්ඨම කෙනා. ඉතින් ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඉතාමත්ම විචිත්‍රව ඉතාමත්ම ආදර්ශවත්ව ඒ කටයුත්ත දා කරපු නිසා සර්වඥාන්සේ විශේෂ උපාධියක් දීලා තියෙන්නේ අභිනිෂ්ක්‍මණය අතින් අනිකුත් සියලුම ශ්‍රාවකයන්ට වැඩිය රට්ටපාල ස්වාමීන් වහන්සේගේ මේක වැඩි කියලා. සල් පොඩ්ඩක් අරුම්කන් දෙමු කොහොමද රට්ටපාල කතාව දිගහැරෙන්නේ කියලා. සර්වඥාන්සේ මේ වේශාලි නුවර ධර්ම දේශනාවකට වැඩපු වෙලාවක මේ රට්ටපාල කුමාරයා කියන්නේ ඒ රටේ සිටුවරයාගේ පුතා දැන් කාලේ කියනවා බැංකු කාර්යකේ පුතේ. මුදල් ගනුදෙනු කරන ඒ ඔක්කොම අයිතිකාරයාගේ පුතා. ඉතින් මෙයා යම් කිසි ව්‍යාපාරයක් සඳහා නගරයට යනකොට ආ දැක්ක පිරිසක් එකතු වෙලා සරුවචනාංශ ළඟ ඉඳගෙන බණ අහනවා. ඉතින් මෙයාට හිතුණා ගිහිල්ලා මේ මොකද්ද කියන්නේ කියලා අහන්න. කෙනෙක් කියනවා නිකන් අහනවා. ගෞරවයෙන් ඉඳගෙන අහන. කෙමෑර කියන කණ යොමලා අහන්න. ඉතින් මෙයා ඒ ධනහගෙන ඉන්නකොට මට තේරුණා ඒ ඒක ප්‍රායෝගික අංගයක්. මොකද්ද මේ ගිහිගේ මේ කටයුතු කරන ගමන් මේ වැඩි හොඳින් කරන්න බෑ. හරියටම කරන්න නම් ගිහිය අතාරින්න. මේක තදින් කාරදුනා හිතට. ඒක සාමාන්‍ය කියන්නේ මේ අපේ පරිණාමයේ ස්වභාවික වර්ණේ අපිට යම් වෙලාවක මේ වගේ දේවල් වදිනවා ඊට පස්සේ ආය කායිමත් උපදේශ ඕනේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒක සඳහා අපි ක්‍රමසහගතිය හොයනවා. ඒක හැමෝටම නෑ අපි පිළිසකට බණ කිව්වට හැමෝටම එහෙම වෙන්නේ නෑ. එක්කෙනෙකුට තේරෙනවා මගේ ඉදිරි ගමන සඳහා මෙච්චරයි මට දොර මේකයි අතුර මේක තමයි සමීකරණය. මම මේක තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ කියලා. අනිත් වගේ මේ රට්ටපාල සිටු පුතාට මේක තේරුණා මේ ගීගේ ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. ඉතින් මේකම කල්පනා. ඊට ගියාට පස්සේ අම්මයි තාත්තා විවේක වෙලා කිව්වා මෙහෙම නගරයට ගියාට පස්සේ ව්‍යාපාරය කරනාට පස්සේ මට මෙහෙම දේශනාවකට අහුම්කන්ද ලැබුණා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙකුයි මේ කතා කරන්නේ ශරුවත්යි එතුමන් වහන්සේ කියන ක්‍රමයේ ඇටියෙද මේක හරියන්න පුළුවන් මේක. සංසාරේ දුකින් ගැලවීමට මේ යතුරක් තියෙනවා හැබැයි ඒක සඳහා පිළිසිදු හරියට කරන්න ගිහින් කරන්න බෑ. ඊට පස්සේ තා දෙමාපියන් ඇහුවා මට මේ පරිශන කරන්න ආසයි ඔබතුමන්ලාගෙන් දෙමාපියන්ගෙන් මට අවසර ලැබෙනවා කියලා. ඉතින් මේ කවදාහක සාමාන්‍ය ආවන්ගේ අං බලාපොරොත්තු වෙන තමයි කොල්ලෙක් කියලා අම්මෙන් තාත්තෙන් ඇහුවොත් නම් දෙන්නේ නැහැ. ඒ මොකද අම්මට වැඩි ඔය කොල්ලෙකුට වැඩි ලොකු දෙයක් අම්මා කෙනෙකුට නැහැ. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නයි. ඉතින් මේ පුතා කිව්වර්ලා ජීවිත දාගෙන ගිහිල්ලා පින්න පාට වරනවා දකින්න අම්මලා කැමති. ඉතින් අර අම්මා ලස්සනට ඒක කියනවා. අනේ රත්පාල. උඹේ මරණය සිද්ධ වුණත් දැන් උඹ ඊට පස්සේ අපිට හම් වෙන්නේ නැතුව 100 100ක් දැනගත්තා. අපි අපි ජීවිතේදී මරණය දැක්කොත් අපි අනිවාර්යයෙන්ම මරනවා පුතා. උඹ මැරිච්ච බව දන්නා ඒත් දන්නවා. එහෙව් අපි උඹ පණ කීටි කොහොමද අරින්ද කියලා. උඹට පණ තියෙද්දී අපි අපේ මේ පුත්‍ර ස්නේහයෙන් අසාරෙමු කොහොමද කියලා. ඉතින් ඒක හොඳට තේරෙනවා අම්මා කතා කරන්නේ ලේවලිමයි. මේ තරහකටවත් මේ අම්පුතා නිවන් දකින්න වල තරහක්වත් නෙවෙයි. ලොකු අනුකම්පාවෙන් කරේට රටපාලට මේක නෙවෙයි උත්තරේ. නැවතත් ගිහිල්ලා කිව්වා මම මේ බණ ඇහුවා හරිනම් මට බුදුහාමුදුරුවෝ තේරුණා හරිනම් අම්මේ රහත්ටි මට අවශ්‍යයි මේක කරන්න. මොකද්ද මේ කිහිපකින් අතර ගිහිල්ලා පූර්ණ කාලිනව මට මේ රාග දෝෂ මොව දුරු කිරීමේ වැඩ පිළිවෙල කරන්න ඕන. අම්මා දෙවෙනි සැරේට කිව්වා උඹ මලත් අපේ බෙන් වෙන් වෙන දුකින් පණ තියෙද්දි අපි කොහොම මේක තීන්දුව කරන්නේ කියලා. රට්ටපාල හොඳටම හිත හදාගෙන කිව්වා දෙසරයක් මගේ අදහස ප්‍රතික්ෂේප කරා. මම මේ තුන්වෙනි අතාවකට අම්මගෙන් තාත්තගෙන් අහන්නේ මට යන්න ඕන. ඊටසේ අම්මා කිව්වා මොනම හේතුවක් නිසාවත් දීපු විනිශ්චය වෙනසක් නැහැ එච්චරමයි කියලා. ඉතින් මේ මැදුව හැම තැනම බොහොම සුඛභෝගී යාන වාහන පොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණාට ඒ කතා කරලා තියෙන මට පේන්නේ කුස්සිය වගේ තැනක ඇතිරිලි නැති බිමක්. රට්ටපාල කරලා තින්නේ එතනම වැටිලා කියලා කියනවා එක්කමගේ මරණය නැත්තම් අබිරිෂ්කමයි කියලා. අතිරිලි නැති බිමක වැටුණා වැටලා කිව්වා එක්කම මරණය නැත්තම් මට අම්මගේ තාත්තගේ අවතර වුණා. ඒක අම්මලා තාත්තලා හිතුවා ඔය ඉලන්දාරි ගන්න දෙවියලා කන්න නැති වෙනකොට හරියන ඔය නැගිටි අම්මලා දවසක් බැලුවා නෑ අට බල නැගිටින්නේ දෙවෙනි දවසෙත් බැලුවා නැගිටින්නේ තුන්වෙනි දවසෙත් බලනකොට අම්මට තාත්තට තේරුණා මේක බොහෝම තද බල වැඩක් ඊපස්සේ වැඩි හිටියෝ ගෙනලා කතා කරුවා අට බල කන් ඇහෙන්නෙත් නෑ ඇස් පේන්නෙත් නෑ කාබන් බුදු ඊට පස්සේ හොඳම කිට්ටුවන්ට යාළුවෝ ගෙනලා කිව්වා ඔයගොල්ලොත් එක දිවෙන්දිය බෙදා ගහගෙන හදා බෙදාගෙන ඉන්න යාළුවා අනේ අපිට මේක වැඩිය මේ මරණයට එහා මේක දැන් පුළුවන් ක්‍රමයකට මෙයාගේ හිත හදලා දෙන්නයි කියලා යාළුවන්ට ප්‍රේම. ඊට පස්සේ යාළුවා ඇවිල්ලා රට්ටපාල ගාව වාඩි වෙලා පුළුවන් තරමින් කිව්වා මොකද මේ හදිසියෙම උනේ. අපිත් එක්ක හොඳට හදාගෙන දාන කාලා බිලා හිටපු මිනිස්සයා රට්ටපාල කිසිසේත්ම උත්තර නොදී අතයි. ඊට පස්සේ යාළුවෝ එකිනෙකාට කතා කරගත්තා මේ මිනිස්සයා ගත්ත අදිස්ථානය හැටියට කවදාකවත් විනිශ්චය වෙනසක් වෙන්නේ දැන් මරණය සිද්ධ වෙනවා අම්මට තාත්තට කියලා කිව්වා දැන් මේ ක්‍රමේ හැටියට නම් මේ ආය වෙනස් කරන්න ඉතින් අම්මට තාත්තට පුළුවන් ද එකක වෙන්න తాවකාලිකෝ කියලා මම පැවිදි කරමු පස්සේ චූරු අරවලා ඔහි ගියාට මේ සිටි සම්පත්තිය විඳපු කෙනෙකුට එහෙම මේ ගිහි මේ පැවිදි ජීවිතය කරන්න අමාරු දුෂ්කරයි. ඒකාසනං ඒකබත්තං කියලා ඒ කැලේ බුදියන්ට ඕන තනි වේලෙන් යැපෙන්න ඕන. ඒක නිසා කරන්න බෑ කියලා. ඒක ධාතුව දාන නිසා කිව්වා මෙයාට අපි දෙමු. ගියාට පස්සේ සිව් නැත්තම් වෙන්නේ මොකද්ද? මැරුණොත් දකින්නවත් නෑ. සිවුරක් දාගත්තොත් අඩු ගානේ. දකින්නවත් පුළුවන්. සිවුරවරවන්නත් පුළුවන් කියලා අම්මලා තාත්තා එක කරනවා. එකෙන් කරාට පස්සේ අම්මලා තාත්තා ගිහලා කිව්වා පුතේ අපි අපේ හිත වෙනස් කරගත්තා. ඔයාට මම අපයක් කරගන්න. ඊට පස්සේ රට්ටපාල කිරුවේ දවස් අධ්‍යාපනතර කාලා ඇඟ නැවතත් ශක්තිමත් කරගෙන අම්මට තාත්තට වැඳලා ගිහිල්ලා සරුවචනාංශ ළඟට මතක් කරා. ඇත්තටම ඉස්සෙල්ලා දවසේම බණහන වෙලාවෙදීම සටපාල යනවා සරුවචනාංශ ළඟට. කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ හරිනම් මට තේරෙන්නේ මේක පූර්ණ කාලිනව කරන්න ඕනේ. ගිහියාතාවෙම සටපාල කියලා දැනනාංශ කියනවා ඒක එහෙම වුණාට දෙමව්පියන්ගේ අවසර තියෙනවා කියලා. ඒකෙන් තමයි මෙයා පළවෙනි මේ ව්‍යාපාරේ පටන් අරගන්නේ. අවසර ගත්තට පස්සේ සරුවචනසේ ගාවට ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහෝ ඉක්මනට දුර්බලාසකට ගිහිල්ලා රහත් වෙනවා. ඒ තරම්ම පින් තිබුණ කෙනා ඒකයි අර පණිවිඩය හම්බෙනකොට මෙයාට ඒක හිතට කාවැතුනේ. ඊට පස්සේ ඉදා තිබිලා තියෙනවා අන්‍ය භව ප්‍රකාශය කියලා චාරිත්‍රයක්. තමයි මේ අධිගමයක් ලැබුවට පස්සේ සරුවචනාංශය ඉන්න ගන්න පයින්ම එනවා. ඇවිල්ලි වෙලා වන්දනා කරලා කියනවා අම් හේතුවක් නිසා ස්වාමීන් වහන්සේ වංගී කියට ඇතියද අම් හේතුවක් නිසා මම කෙහෙරවට බෑවද අම් හේතුවක් නිසා මම කහසුර පෙරෙව්වද මම ඊ අර්ථිෂ්ඨ කරගත්තා කිය. ඉතින් මේ වගේ ਸਰවඥාන්සේ ගන්න බහ ප්‍රකාශය සඳහා එන්න උනේ නැවතත් ඒ රට්ටපාලගේ මව් ගමටමයි. මේ ඇවිල්ලා පහුවෙනිදා මේ බුද්ධ ඥානවන්සේට ගුරු පූජාව කරලා වන්දනා කරලා පින්න පාත්‍ර වඩිනවා වඩිනකොට මෙයාට හිතුණා මේ ගේ කියන වීදිය දිගේ යන්න පිළිපා. ගියාම ඒ gedara තිබිලා තියෙන චාරිත්‍රයක් සංඝයා වහන්සේ නමකට මොනම විදිහක ගෞරව කරන්නේ බණිනවා දකින්නකොටම අපේ පුතා හොරකම් කරුවේ තොපි තමයි කියන්නේ. දැන් කවදාවත් පින්න පාට දෙන්නේ නැහැ. ඉතින් රට්ට බාලා ගේලංගින් ගියා යනකොට අම්මලා තාත්තලා දකින්නකොටම කවුද කියලා දන්නේ නැහැ. පැවිදි ස්වරූපෙන් යන්නේ අර රොස්පරොස් පුණ දැම්මා. ඉතින් රටපාලේ යහගෙට ගියා. යහගෙට යනකොට වැඩකාරී ගේ පිළිකන්න පැත්තෙන් නරක වෙච්ච පිට්ටුවක් අරගෙන විෂිකරන්ට පාරට ආවා. එතකොට රටපාලේ කියලා නලින් ඉන්නකො විෂිකරන් නම් යන්නේ මගේ පාත්‍රයට දාන්න කියලා. ඒ අම්මන්ඩි දානකොට කකුල් දෙකයි අත් දෙකයි දැකලා හිතුවා මේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ නේද කියලා. හිතා ගන්න බැරන දුවන ගිහින් අම්මට කිව්වා අන්න රට්ටපාලවිලින් ආවා. එතකොටම අම්මා කිව්වලු උඹ කියන්නේ ඇත්තක් නම් අම මම වහාම උඹ දාසභාවයෙන් උදාස් නිදාස් කරනවා කියලා. ගිහිල්ලා අතර බලනකොට දැන් මේ පැත්තෙන් බලනකොට අතලකට. අනුරක්කම තාතර කතා කරලා කියලා තියෙනවා. වහාම යන්න පුතාගේ දෙට ඇවිල්ලා ඉන්නවා. දැන් ගේ පහු කරමු ගියයි කියලා. ඒක රට්ටපාල හම්සෝ ගිහිල්ලා පාරකයින තුන අම්බලමක් වගේ එක පිටියක් අයින් ඉඳගෙන අර පිට්ටු වාරන. පිළුණු වෙච්ච පිට්ටු වාරන. ඊට තාත්තා කිලව මොකද්ද පුතා මේ කරන වැඩේ තියෙනවා. මේ සිටු මැදුරක ඉඳලා මේ කුණු වෙච්ච පිට්ටුවක් වරනවා. ඕක විසිකල්ල වරින් යන්න ගෙදරවත් කන්න යන. ඊට පස්සේ කිව්වා අද දවසේ මෙච්චර තමයි ආහාරේ. ආයෙ දෙයක් මගේ බලාපොරොත්තු නැහැ. ගෘහපතියල කැමති නම් හෙට දවසට ආර්දනා කරන්න කියලා. බමුණ දුවණිවාරෙන් මම ආර්දනා කරන විට මෙහෙම පාර අයින් දෙන්න පිට්ටක් අයින් දෙන කුණු වෙච්ච පිට්ටු ගැලක් වරනවා. අපේ දරුවෝ හෙට එන්නේ කියලා දානට. ඉතින් කට්ටිවලත් අර විදිහටම එදා පසුබතින් වැලකිලා පහුවෙන්ද දානට. දානට ගියාට පස්සේ අම්මා කරන්නේ මොකද්ද? යාගේ පරණි අඹෝ දෙන්නට කතා කරලා කියනවා ඒ දවස්වල බහුභාර්ය දේවනේ තිබිලා තියෙන්නේ. පොසත් කායයට කැමති ගාණක් ඒ සිටුපවුල් වලට ගන්න පුළුවන්. ඔය කියලා දෙනවා අට්ටපාල කැමති ලස්සන ඇඳුමකින් ඇඳගෙන ඉදිරිපත් වෙන්නේ කියලා. ඊට පස්සේ ආසනය පනවලා කියනවා වම් අත පැත්තේ තාත්තගේ බූදලේ රත්තරන් මුතුමණි කොට ගන්න. දකුණු අත පැත්තේ අම්මට දෑවැද්ද රාම්බෙචිලි කොට ගහලා සල්ුවකින් වහලා අට පහට ආසනය පනවලා දෙනවා මැනි. ආවට පස්සේ වාඩි වෙලා දැන් මේ දාහනේ බෙදන්නේ නැතුව අර අඹෝ දෙන්නලි කිව්ව දන්න 64 මායම දාලා බලන්න. බැලුවට පස්සේ රට්ටපාල කතා කරලා නැගිනිනී කියලා අර පෙර අඹුවන්ද නංගි කියන ආමන්ත්‍රණයෙන් කතා කරනකොටම ඒ දෙන්නටම කලන් කැඩලා ගන්නවා කියන්නේ. මොනම විජයකින්වත් ඊට පස්සේ අර ඒ තමන්ගේ තියෙන ඒ මායාවල් මොකක්වත් කරගන්නේ කතා කරන වචනේම දැකලා තිනවා. නංගි කියලා ආමන්ත්‍රණය. ඊට පස්සේ අම්මයි තාත්තයි කියලා දහසෝ ලව්වා අර වස්තු ගොඩවල් ඇරලා බලනකොට එහා පැත්තේ ඉන්න අම්මයි තාත්තයි පේන්නේ නැත්තරමට වස්තුව. විශාල ගොඩවයි ඊට පස්සේ කේතන දරුවා උඹෙන් පස්සේ දරුවෙක් නෑ අපිට. මේ තාත්තගේ ආත්මත පරම්පරාවෙන් ආපු බුදුලි. මේ අම්මගේ ආත්මත පරම්පරාවෙන් ආපු බුදුලි. දැන් අපි බලපන් මේක නැතුනොත් මොකද වෙන්නේ? රජුරෝ මේක ඔක්කොම රාජ්‍ය භාණ්ඩගාරට ගන්න. එහෙනම් මේ අවසාන ඉල්ලීම කරුණා කරලා සලකා බලලා ගිහි වෙලා මේ පරිසර බුද්ධ කරාම් බුද්ධ විදින්ට මේ අමුදර්ම අමුවර්ථය ගත කරන්න මේ සිටුමාර්ගයේ ගත කරන්න. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා මට දාන දෙන්න ආව නම් දානෙ බෙදන්න නැත්නම් පිටපතේ. ඊට පස්සේ අම්මයි තාත්තා දැනගන්න මොනම විදියකින්වත් ඒ පට්ටපාලගේ එහෙම වෙනසක් පෙරලියක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පින්දපාල බෙදුවට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ගෙදරදී බණක් කියන්නේ මේ මිනිස්සු කරන නාටකම් වලට. මේ ශරීරයක් ධානය ඒක පිනවන හැටි. ගයක් හදාන ඒක අලංකృత කරන හැටි. අවසානයේ මේ කිසිම දෙයක් තමත්ත සරණක් නැති බව දැනගන්නකොට මොනතරම් දුකටපත් වෙනවද කියලා දැනගන්න හැටි. යම් කිසි කෙනෙක් ඒකෙන් ගැලවෙන්න හදනකොට ඒ කිනාට එක්ක මොලේ නරක කළා එහෙම නැත්නම් මොකක් හරි මානසික කායික ආබාධයක් වෙන්න ඇති කියලා හිතන හැටි පිළිබඳව ලස්සන ગાත ටිකක් කියනවා. ඒ ગાත ටික කිව්වට මොකද ඒව එකක්වත් අහන්න කෙනෙක් නැහැ එතන. ඒ ඉන්න පැරණි අඹුවන්ට හෙන්නෙත් නැහැ, අම්මට හෙන්නෙත් නැහැ, තාත්තට හෙන්නෙත් නැහැ. නමුත් රත්පාල ස්වාමීන් වහන්සේ ગાතවන්ති අවධානයේ අපිට බණක් කියනවා. අපිට කියලා කියන්නේ යෝගාවචරෙන්ට බණක් කියනවා. උන්වහන්සේ කියනවා මුවා මුවවැද්දා උගුල අටවලා ඇම කියලා මුවෙක් කෙනකම් බලාගෙන ඒ දක්ෂමුවා ඇවිල්ලා ඇම කාලා උගුල ගස්සන්නේ නැතුව මුවෙද්ද බලාගෙන ඉඳි අඬාන ඉඳි යනවා ආහන් මේ වගේ තමයි අම්මයි තාත්තලා මට උගුලක් අටවලා ඇමක් තියලා බලාගෙන ඉඳලා මම ඇම විතරක් කාලා උගුලට අහුවේ නැතුව අඬාද්දී මුවෙද්ද අඬාන්දී යන මෝකවිය කුසේ මම යනවා කියලා කියලා යනවා. යෝගාචර මුළු ජීවිතේම හැම කාලම උකුර ගස්ස ගන්න නැති එකක් තමයි යෝග ජීවිතය කියන්නේ. ඔය ඕන කෙනෙක් දෙන හැම කෑවට කිසිම වැරද්දක් නැහැ උගුල කොටන්න කියලා දැනගන්න. උගුල ගස්සන්නේ නැතුව කෑවොත් රසමස උල කන්න පුළුවන්. හැබැයි උගුලට අහුවෙන්නේ. මේක තමයි අපිට ඉගෙන ගන්න. මේකට සාර්වත්‍යයන් වහන්සේ හරියට උපදේශ අපට දීලා. රහතන් වහන්සේලා හරියට උපදෙස් දීලා තියෙනවා. ඇත්තට මුළු ත්‍රිපිටකේම තියෙන්නේ මේ කාමභෝගී ඇත්තෝ ඒ දෙන්නේ ඇත්තටම ලොකු කරුණාවකින් ආදරයකින් මේ ඉඳුරම් පේනවන සියලු දේම. නමුත් ඒක භාවනා ජීවිතෙන් දකිනකොට ඒක විශාල උගුලක්. නමුත් අපිට මේ බඩටපත් ඕන. ඒක පිළිබඳව අපිට ඕනම කෙනෙක් පිළිගන්න දෙයක්. අපිට ඇහැට රූප ඕනේ. කනට ශබ්ද ඕනේ. නාසයට ගඳ ඕනේ. දිවට රස ඕනේ, කායට පහසක් ඕනේ, හිතට ධර්ම හෝ හිතවිලි අවශ්‍යයි. ඒවා අපි කියනවා මූලික අවශ්‍යතා බේසික් නීඩ්ස් කියලා. දුන්නු ජීවත් වෙන්න බෑ. ඒ සඳහා අනිවාර්යයෙන්ම අපිට ගියම් මත යැපෙන්නේ. අපිට අවශ්‍ය රූප ටික ලබා ගන්න, අපිට අවශ්‍ය ශබ්ද ටික ලබා ගන්න, අපිට අවශ්‍ය ගන්ධ, රස, පහස. සාහි දැනුම සඳහා සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ ගියන් මත. මේ නිසා පරපටිවද්දාමේ ජීවිකාති පබ්බජිතෝ අබින්නම් පච්ච වේකිතබ්බන් කියලා ලබෝතන සඳහන් කර තුන අපේ මුළු ජීවිතේම අපේ කියන්නේ පූර්ණ කාලීනව බණ භාවනා කරන සංඝයා වහන්සේ පැත්තෙන් බලනකොට මුළු ජීවිතේම පරපතිබද්දයි. අනුන් මත යැපෙන ජීවිතයක් සුද්ධ හිඟන්නේ. අපිට සිවුර දෙන්න ඕනේ දායකයා. පින්න පාස දෙන්න ඕනේ දායකයා. සේනාසනෙ දෙන්න ඕනේ දායකයා. බෙහෙත් පිළිකර ටික දෙන්න ඕනේ දායකයා. හැබැයි දායකයත් එක පරිපාතහනම් බෑ. මෙන්න මේක තමයි බුදුජානනාංශ අපිට උගන්වන්නේ. ඒ අපිට අපි හංගන්නවද කියලා කියන දුඟ දෙනෙක් හිතනවා නෑ. එහෙම නෑ කියලා නම් සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. මේ මලගේ ඥාතියින්ට පින් කරනකොට ඒ පින් ගන්න පුළුවන් එකම ප්‍රේතනිකායයි ලෝක ජීවත් වෙන. ඒකට කියන්නේ පරදත්තුව ජීවි ප්‍රේතනිකාය කියලා. ඒකට විතරයි පරදත්ත කියලා කියන්නේ අනුන් දෙන ලද දීපින් අනුමೋದන බංකොට ගන්න බෑ. ඉතින් නමුත් අපේ සංඝාර ගමනත් එක බලනකොට අපිට නෑදා වෙන පරදත්තු ජීවි ප්‍රේතෝ කොහේ හරි ඇති ඒ නිසා දානයක් දීලා පින්දෙන එක අපි සාමාන්‍යයෙන් කරනවා. අපේ මැරිච්ච නැති වෙච්ච එක නාමෝතන ඉන්නවා කියන්නේ අපි දන්නේ නෑ. නමුත් පින්දෙන එක වටනවා. ඒ නිසා පරදත්තු ජීවි ප්‍රේත කියලා කියන්නේ අනුන් මතම යැපෙන ප්‍රේතනිකායක්. සරුවචන සඳහන් කරන උන්වහන්සේ ඇතුළු සංඝ රත්නයේ සම්පූර්ණම පරදත්තක ජීවි ප්‍රේතනිකයි ඉන්නේ. සම්පූර්ණ අනුන්දනයට මත යැපෙන්නේ කියලා. දවසක් සරුවචනාංශයේ පින්දුපාති වදිනවා අන්තිම දුප්පත් බමුණු ගෙදරකට. ඒ ගෙදර බැමිණිටත් කඳ නැහැ බමුණට වෙන්න කණ්ඩ විතරයි බත් ටිකක් තියෙන්නේ. ඒ බමුණ හරියම දානපති බොහෝම සද්ධාවන්තයි. ඉතින් බැමිණි දන්නවා බැමිණිටවත් ඛණ්ඩකට බව දැනගෙන හිටියට කවුරු හරි ආවොත් ওই ටික හරි දෙනවා. ඒසහා බැමිණි කරන්නේ කල්ැතුම බත් ටික බෙදාගෙන ඒ බමුණට කවනවා. ගමනට බමුණ බාරදියා බලහින්නේ කවුරු හරි එයිද කියලා මේ තියෙන බත් ටිකට. ඉතින් බැමිණි දන්නවා එහෙම වුණොත් බඩගින්නින්ද වෙන නිසා බැමිණි පාර වැහෙන විදිහට බමුණ ඉස්සරහ හිටගෙන කව කවයි නේකට බුදුරජාණන් වහන්සේ වැඩම ඉස්සරහ. දැන් බැමිණිට පේන්නේ බමුණට පේනවා. ඊට පස්සේ නෑ බමුණා ගේ පැත්තට ඇහැලා බැමිණිය ගේ පැත්ත බලනවා. බැමිණිය ඔළුවෙන් කියන බුදුරජාණන්ට යන්නේ. බුදුරජාණන් කියන යන්නේ. ආයෙසරක් ටිකක් කලින් බැමිණිය කියනවා දෙන්න දෙන්න නැති නිසා දැන් මේ දැක්කොත් බමුණා මේ ටික හරි දෙනවා. යන්නේ. බුදුරජාණන් ආයෙත් උලින්ගෙන යන්නේ. ඒක බැමිණිට hinaවක් යනවා මේ වගේ උතුමන් ආශි කෙනෙකුට දෙසරයක් කියලා ගන්න දෙන්න hina වලට බමුණා දකිනවා බැමිණිගේ මූණේ hinaවක්. දැකලා බලනකොට පිටිපස්සෙන් බලනකොට ඉස්සරහ බුදුහාමුදුරු නෑ දන්නේ නෑ අරමන්නට විශාල ශෝකයක් පහළ වෙනවා අනේ පිටිපස්සට වැඩිය දෙන්න දෙයක් නෑ කියලා. වැඳලා කියන බුදුහාමුදුරන් අනේ ස්වාමීන් වහන්සේ මේකමයි ජීවිතේ දෙමිච්ච විශාලම පාඩුව මට ඉඳුල් බතක් තියෙන ස්වාමීන් වහන්සේ. නැගුම් බතක් නෑ. ඔබ වහන්සේ මං කිරේ අනුකම්පාවෙන් මට දෙන්නේ උත්තරේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉඳුල් බත මට කැපයි බමුණ. අපි පරදත්තක ජීවි ප්‍රේතනිකයි ඉන්නේ. ඉරිසි බමුණ විජහාට බුදුසෙන්හන්සේට වඩම්මලා අර ඉඳුල් බට බෙදෙනවා. බෙදුවට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම දිවියෝජාවක් වගේ වළඳලා බණ කිව්වට පස්සේ බමුණ සෝවාන්. ඒකයි මේ ප්‍රයත්නේ වටිනාකම. ඒක නිසා මේ මහාන ජීවිතය ඉතින් පැවිද්දු වගේම තමයි ඒ යෝගාවචරත් හිතා ගන්න ඕනේ. අපි මේ සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙලට ආවට පස්සේ දාන කතා ඕනේ නැහැ. අපිට තියෙන කවුරුහරි දෙන තැම්බිච්චියෙන් බතක් කාලා වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒ වැඩ කරගෙන යනකොට උනත් ඒ දින දායකයන් එක අනවශ්‍ය ප්‍රතිපාදානකමක් ඕනේ නැහැ. ඒ මොකද නැත්තම් ඒක පාශයක් සහ උගුලක් දෙකක් වෙනවා. පාශය විතරක් කාලා උගුලෙන් බේරෙන එක තමයි අපිට තියෙන ක්‍රමය. ඉතින් පස්සේ රත්පාල ස්වාමීන් වහන්සේ පාශය කාලා උගුල ගසන්නේ නැතුව ගියාට පස්සේ යන්න තැනක් නිසා කෝරවේ රජතුමාගේ උයනේ ඉන්න දවල් විවේකේ ගන්න. ගන්නකොට උයන් පල්ලා දාන්නවා මේ අසවලයි කියලා. රටේ ඉන්න ප්‍රධාන සිටුතුමාගේ පුතා දැන් ඇවිල්ලා භාවනා මේ පැවිදි වෙලා කියලා ජාඩ පණිඩයක් අරිනවා කොරවි රජුවන්ට අසවලයිවිලා ඉන්නවා. කොරවි රජුන මේක විශාල අභියෝගයක්. මෙච්චර මුදල් තියෙන මෙච්චර යමක් කමක් කරන්න පුළුවන් මනුස්සයා මොකටද ගීගියට ඇවිත්. විජාහක සෙනඟක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේ ළඟට එනවා. විල්ලිවර වෙලා බොහොම සතුටින් සාකච්ඡා කරලා එතකොට රජතුමත් වාඩි වුණා ස්වාමීන් වහන්සේත් ගහක් වාඩි වෙලා ඊට පස්සේ කියනවා අනේ මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රශ්නයක් නැහැ කියන දේ අහන්නේ කියලා රජු කියනවා මේ සාමාන්‍ය ලෝකයා යම් යම් පිරිහීම් ඇති වුණාට පස්සේ තමයි ගිහි ගියා තායි අපේ රාජ රාජනීති පොතේ එහෙමයි තියෙන්නේ ඒ පිරිහීම් හතරක් තියෙනවා. ඒ පිරිහීම් හතර වෙච්චාම ඉතින් කරන්න දෙයක් නැති නිසා පාට බයි. සංന്യാසි වෙනවා. එහෙම නැත්නම් ප්‍රෝජාවට ලක් වෙනවා. ඒ පිරිහීම් අතර ජරා පරිපුඤ්ඤා කියලා එකක් තියෙනවා. Taman සම්පූර්ණ ජරාවටපත් වෙලා ඇඟ දිරලා රස්සාවක් කරගන්න බෑ. කිසි කෙනෙක් සලකන්නේ නැහැ. ඒකට හිඟා ගන්න. අපි කියන්නේ පාට බහිනවා. එමේ ජරා පරිපුඤ්ඤේ අපි බාර ගන්නමුත් ඔබ වහන්සේ භද්‍ර යවවන වයසේ කලුකේ සහිතයි හොඳ පෙනුමයි. කිසිම ජරාවක් නැතුව ඇයි ඔබ වහන්සේ මේ කවිතට පැවිද්දට කියේ. මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ව්‍යාධි පරිපුංජ කියලා එකක් තියෙනවා ලාජුරු රෝග හැදිච්චාම අංග මොළුව සම්පූර්ණ කුෂ්ඨ හැදිච්චාම ඒ මිනිස්සෙන්ට කවුරු කන්න දෙන්නේ නැහැ ව්‍යාපාරිකුත් නැහැ රස්සාවකුත් නැහැ ඒත් පාරට බහිනවා ලෙඩ ව්‍යාධනි ව්‍යාධි නිසා නැත්නම් ලෙඩ රෝග නිසා ඔබවහන්සේ රජේ බොහෝමත්ම දැකුම් කලිය සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් එහෙත් විචි ඔබවහන්සේට මොන එවැනි පිරිහීමක ලකුණු ලැබිලා ඔබවහන්සේ කීකියට ඊට පස්සේ කියනවා යමකමක් නැතිලා භෝග පරිහානිය සිදු වෙච්චාම අතට පොල් කට්ට කරන පාට බයි. හිඟා කරන. ඔබ වහන්සේ ඇවිල්ලා ආත්මික પરම්පරාවේ 84000ක් සමන් කියලා වස්තුව තියෙනවා. අම්මගේ පාර්ශවයෙන් 84000ක් තියෙනවා. තාත්තගේ පාර්ශවයෙන් කිසිම හිගයක් නැතුව මොකද ඔබ වහන්සේ මේ වගේ ගිහිගියට හැදී කියලා. ඒ වගේම කියනවා සීලුම ඥාතීන් රැහින්නේලවල දැම්මොත් ඥාති පරිහානිය සිද්ධ වුණොත් ඒ මනුස්සයාට වසමක් නැති වෙනකොට ගිහිගියට හරි. ඔබ වහන්සේගේම නෙවෙයි පිය પરම්පරාව මෙච්චර නෑ පිරිසක් ඉන්නවා. මව් પરම්පරාව මෙච්චර නෑ පිරිසක් ඉන්නවා. ඒ කිසි දෙයක් නැතුව මේ ඔබ වහන්සේ කොහොමද මේ වගේ දෙයකට පෙළඹුණේ කියලා ඒක ඇත්තම කියනකොට රජුරවන්ටයි අභියෝගෙ තියෙන්නේ. රජුර කියන්නේ කාමභෝගී ලෝකේ රජා. ඒ රජුරෝ කියන්නේ යමක් කමක් නැති කෙනෙක් තමයි මේ අතහැරීම කරන්නේ. කීකිය අතහැරීම නැත්තම් මේ අභිනිෂ්ක්‍මණය ඔබ වහන්සේට කිසිම නිදහස කරන්නා නැහැ කියන්නේ. ඒල මේක අහගෙන ඉඳලා ආමේ රට්ටපාලසංශ කියනවා අපේ බුදුහාමුදුරුවෝ ඔය හතර වෙනකොට වෙන හතරක් අපට කියලා දීලා තියෙනවා. අන්නේ හතර දැකලා මම කී කියත හැකි. ඔසුමා කියනවා මේ ජරා පරිපූර්ණ භාවය කියන්නේ අපි දි รา වටපත් වෙන නිසා දි รา වටපත් වුණාට පස්සේ දි รา පත් වීම නිසා කරගන්න දෙයක් නැතුවට කීයක් යන බුදුරජාණන් වහන්සේ කියනවා උපනීයති ලෝකෝ අද්දු මේ උප්පත්තිය කෙලින්ම බබා බාර දෙන්නේ ජරාවට ජරාව බබායි ගාට බාර දෙනවා ව්‍යාධියට අවසානයේ මරණයෙන් තමයි ඉවර වෙන්නේ මේ ගමනේ කිසිම නතරයක් නැහැ ඉපදිච්ච තැන ඉඳලා දිරනවා කියන එක කාටවත් බලකන්න බෑ මේ දිරීම නිසා ව්‍යාධියටපත් වෙනවා කියන එක ඒක උපනායනයක් එකින් එකට එකින් එකට යන ධර්ම પરම්පරාව ඊට පස්සේ මරණයටපත් වෙනවා කියන එක ධර්ම પરම්පර එකම චිත්තක්ෂණයක්වත් මේක ඉස්පාසුවක් නැහැ. ඉපජිත් චිත්තක්ෂණයම තරවටපත් වෙනවා. ජරාව සඳහා ජරාවට බාර දෙනවා. ජරාව මරණය ව්‍යාධියට බාර දෙනවා. ව්‍යාධියෙන් මරණයට බාර දෙන නිසා උපනියති ලෝකෝ අද්දු. jikuru කියන හිම යනවා කියන්නේ. ඒතකොට රජුරෝ කියලා කියනවා එහෙම කියන්නේ කොහොමද මම මේ රටේ රජුරෝ විදිහට මම කොච්චර තාරුණ්‍යයක් බුද්ධිය දාන මම ඉන්නේ මගේ බඩ යවවන වයසේ ඔබතුමා කොහොමද කියන්නේ මේක දිරාවටපත් වෙනවා කියලා ඒ සජ්ජුරු අහනවා මේ මොකද්ද රටපාල කුමාරයා අහනවා ඔබතුමාට නිතරම නිකම් වාඩි වෙලා ඉන්නකොට වගේ පෙළෙන රෝගයක් මොකක්ද කියලා මගේ බඩේ දැවිල්ලක් තියෙනවා බක්කනෝ කාරණා මොකද ටෙස්ටයිටිස් දැන් ඔබ වහන්සේ රාජකීය වශයෙන් ආහාර වළඳලා ગેස්ට්‍රයිටිස් හඳුනට පස්සේ ඔබ වහන්සේට හිතන්න පුළුවන් ද කියන්න පුළුවන් මට රාජසභාව රැස් කරන්න තියෙන ඒ නිසා මේ ગેස්ට්‍රයිටිස් නතර වෙන්න කියලා. ජීවිතේ ඒකට කරන්න දෙයක් නැහැ මට කොච්චර බලතල තිබුණත් කොච්චර තිබුණත් මේ පැමිණිච්ච බඩදවිල්ල මට දෙන්න තියෙන රාජකීය මට්ටමෙම දඬුවම දෙනවා. ඒක මට බලකන්න බෑ. ඒක කිසිම ස්පාසුවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ කියන ඕන ඕක නිසයි බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ගෙනියනවා මායාව විසින් අපිව බැඳගෙන තියෙන්නේ ඒ හරියට කියනවා නම් ගහලියෝ දෙන්නේ කැවිලා වදක භූමියට වදමල් මාලයක් දාගෙන මිනිවිර ගහමින් හැරගෙන යන ගමනක මේ. එහෙම නැත්නම් හර මරන්න ඉන්න හරක් ටික ඒ කුඩාරමේ කියලා රෑ පහුවෙන්න උදේ හතර දින හතර දින පස්චන පස්චන එකට ගැට ගන්නකොට වදක භූමියට ගෙන යන ඇවිල්ලක් මේකේ තියෙන්නේ කිසිම නතර කිල්ලක් කාටවත් කරන්න. රජුන්නත් බෑ, හිඟන්නත් බෑ. බෞද්ධයරත් බෑ, බෞද්ධයරත් බෑ. සම්‍යක් දෘෂ්ටිකයටත් බෑ, අනිත් දෘෂ්ටිකයටත් බෑ. සාතන්‍ය ක්‍රම ඒ ජරාවට අදගෙන යන ගමනක් තියෙන එක බුදුහාමුදුරුවෝ මෙහෙම සඳහන් කරන්නේ. ඊට පස්සේ රට්ටබාල හඳුරෝ කියනවා දෙවෙනි කාරණාව තමයි අත්තානෝ ලෝකේ අනබිසරෝ අපිට කිසිම සරණක් පිහිටක් ලෝකේ ඇත්තෙම නැහැ. අපිට යමකට අධිකාරී ශක්තියක් ඇත්තෙම නැහැ. අපි සම්පූර්ණ විධානයකට යටත් වෙච්චි, දඬුවමට යටත් වෙච්චි පිරිසක් වගේ. ඒකටත් අජුරණ කේකිය. අජුරු කියන එහෙම කොහොමද වෙන්නේ මේ ආරච්චල ඉස්සරහා මේම මමයි මේ කියලා ඔක්කට. ඒතර පුදුමයි අර මේ කට්ටපාල ස්වාමීන් වහන්සේ කියන දැන් වහන්සේ ඔබතුමා මතක් කරන්නේ දැන් ඔබතුමාට මෙහෙම බඩ දෙවිල්ලක් කියමයි කියලා. ඒ බඩදැවිල් ආවට පස්සේ ඔබතුමාගේ කිට්වන්තයෝ නෑයෝ සහලේ නෑයෝ යාළුවෝ වෙද්දු වට වෙනවා. වට වෙලා ඇඟ රාජකීය ආසනේ වටින් ඉන්නකොට ඔබතුමාට තියෙන විධායක බලයක් මේක මම මගේ දරුවට දෙනවා. වැඩිකක්කෝ. මේක මගේ යාළුවෙකුට දෙනවා. ඔබ මේක ගන්න ඕන. ගණින් කියලා විධානය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. බුදුරජාණන්ගේ ඒක බෑ ඉතින් ඒ වෙලාවේ මට ආපු දුක කාටවත් දෙන්න පුළුවන් විධාන ශක්තියක් නැහැ. ඒක මට ආවනම් මම විඳවන්න ඕන. ඊට පස්සේ නෝ නෝක තමයි අරවචනනේ සඳහන් කරන්නේ අත්තානෝ ලෝකේ තානං කියලා කියන්නේ අරසාවක් කිසිම ආරක්ෂාවක් අපිට නැහැ. අපි සාමාන්‍ය ඉන්ෂුරන්ස් එහෙනම් බැංක account එක එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂක නැත්නම් රටේ තාප්ප කොටු බැමි බැඳගෙන විවිධාකාර රසවල් අපි මේ නව තාක්ෂණත් එක්ක පුරුදු වෙලා තියෙනවා. එක එකක් ඉතුරුලා නැහැ ඔක්කොම මරණනේ. මැරෙන්නේ නැතුව කියලා කාටවත් උත්තරයක්වත් නැහැ. ලෙඩ වෙන්නේ නැහැ කියලා, වයසට යන්නේ නැහැ කියලා, නිින්දාවටපත් වෙන්නේ නැහැ කියලා මොකක්වත් නැහැ. නමුත් අපි හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ආරක්ෂක ක්‍රම විශේෂයෙන්ම අපිට ලොකු ආරක්ෂාවක් ලැබලා දෙනවා. නමුත් අඩියට බහලා බලනකොට එකක්වත් නැහැ. ඒ නිසා අත්තානෝ ලෝකෝ අද්දෝ අපිට කිසිම සරණක් නැහැ අපිට නතර වෙලා මෙන්න මෙතන මම නතර වෙලා මම මේ බුද්ධ තරුණ වයස බුද්ධ විදිනවා මම මෙතන නතර වෙලා මගේ ශිල්ප දක්වනවා කිසිම හවුහරණක් නැහැ ඒ වගේම තමයි ඒකයි මම පැවිදිුනේ කියලා ඒ ඒ හැම තැනකදීම ඒ ප්‍රතිපල වංශ සඳහන් කරනවා. ඊගාට අසතුලෝකෝ මේ ලෝකේ කිසියම් සාස්වත කියන්නේ සාහරයක් හරයක් විදායක ශක්තියක් බලයක් නැත්තේ නේ සබ්බම් පහය ගමනිය මේ හම්බ කරපු සේරම දාලා යන්නේ මම හරිදා කියපු විදිහට ගණන්කාරකම් හයියේ තියෙනකම් නම්බුකාරකම් නිලයේ තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් කිසිම කෙනෙකුට උකට අභියෝග කරන්න අපි ඉන්නකන් නම් හැම කෙනෙකුටම කම් පෙන්නගෙන ඉන්නවා ඒ යනකම් තමයි. ගියාට පස්සේ ඒ නිසා වෙස් බටහිර දාර්ශනිකයන් සඳහන් කර තියෙන ජීවිතය කියන්නේ තාමත්ම අමාරු සංකීර්ණ සමීකරණයක්. ඒ නිසා ඉතින් අපි හැම කෙනාම අපේ අපේ ක්‍රම සහ විදිවලට අපිට ලැබිච්ච සම්ප්‍රදාය හැටියට අපිට ලැබිච්ච පසුබිම හැටියට මේ සමීකරණය යොමු කරගෙන යනවා. මරණ මොහොතදී සමීකරණය සුළු වෙනවා හැම කෙනාගේම උත්තර බිඳුවයි කියන්නේ. කොච්චර ගැඹුරු සමීකරණයක් වුණත් අවසාන උත්තරේ බිඳුවයි. කිසිම කෙනෙක්ගේ ඒ නිසා ලෝකේ ඉන්න ප්‍රධානම ප්‍රජාතන්ත්‍ර තන්ත්‍රවාදී පාලකයා මාර්යා විතරයි. කිසි කෙනෙකුට වෙනස්ව සලකන්නේ. එකම චිත්තක්ෂණයක දැඩිපුර දෙන්නේ නැහැ. ඒකදී අර මිලරේපගේ අමාවතර කියන පොතේ හරි ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා මේ මාර්යාගේ තියෙන සමාජවාදී ගතිය. රජ කෙනෙකුට කියලා කවදාකවත් විදහාක බලයක් පෙන්නලා නතර වෙන්නේ මොනම ප්‍රොෆෙසර් කෙනෙකුටවත් මොනම දක්ෂයෙකුටවත් ලියුම් ගන්න දිනු කරලා සෙකන්ඩ් ඔප්ෂන් එකක් ඉල්ලන්න බෑ. මොනම මායාකාරී ස්ත්‍රියකටවත් අංගරදංගර බාල මාලකවට්ටන්න බෑ. මොනම සුරත කඩුලෙල දෙන සටන්කාමයට මාරත්‍ය කරන්න කරන්න බෑ. ඒ වගේම බය කෙනෙකුට අනේ මම පස්සේ ඉන්නම් කියලා පැකිලා අඬලා පස්සට ගියාට වැඩන්නේ. කිසිම කෙනෙක්ගේ කිසිම ක්‍රමයක් මායාවට වෙනසක් නැහැ. එකම චිත්තක්ෂණයක්වත් වැඩි කර දෙන්නේ නැහැ. ඉතින් උගදෙනෙක් තව විනාඩි 5න් මැරෙනවා 10න් මැරෙනවා තව මාස දෙකකින් මේ කැන්සර් එක මැරෙනවා කිව්වම ඔන්න පටන් අර ගන්නවා හෙල්දි ෆුඩ්ස් නැට්‍රොതെරපි භාවනා ගුරුවරු හොඳ පිරිසිදු වාතය ආශ්‍රය කරන්න ඉදයින් පස්සේ තමයි වැඩේ පටන් අරගන්නේ ජීවත් වෙන්න. එතකම්ම පෙන්කෙලින. කවදා හරි දොස්තර කෙනෙක් කියන්නේ ඕනේ ෆාස්ට් රෝගින් ටියුමර් එකක් පොලේ තියෙනවා තව මාස දෙකයි කියලා. අන්න එදාට තමයි ඔක්කොම දීලම් බුදුන් සිහි වෙන්නේ යෝගය ව්‍යාපාර කී වෙන්නේ භාවනා ක්‍රම දීපත් වෙන්නේ අනේ දා මාස දෙකයි නේද තියෙන්නේ කියලා වැටෙන්නේ ඊට කොච්චර තරු ගන්නත් කොච්චර කොච්චර වටලුවත් මාය හරියට වෙලාට වැඩ නිසා කිසියම් සාහසතත්වයක් නැහැ. කිසිම හරබද්ධතියක් පේන්නේ නැහැ. අස්සත භාවයේ සබ්බම් පහය ගමනීය. නිසා සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවා හරි ලස්සනයි නේ වපා. ඒ කියලා තියෙන මේ දානපත්‍ය අන්තිම ලෝභයයි කියලා. ඒ මොකද අර තමන්ගේ වස්තුව මරණයෙන් පස්සේ ගෙනියන්න හරි පින් වලට හරි හරවලා කියන්නේ. ඒක ලෝභයි. කුම්භය මරණින් පස්සේ සියලුම වස්තුව නන්නාඳුන කෙනෙකුට ලැබෙන බව දැන දැන අල්ලි හම්බ කරනවා. කිසිම ලෝභයක් නැති මනුස්සයා මිනිහා විතරලු මරණ වේලාවේදී තේරම දීලා දානවා දන්නේ නැති කෙනෙකුට. ඒ නිසා උගේ දාන ප්‍රතිත්වය බොහොම බලවත් කියලා දෙනවා. ලෝභයක්. මේ දන් දෙන කට්ටිය ලෝභ කට්ටිය ඒගොල්ලෝ කල්ලාතුම දාන විකුණලා මේ වස්තු විකුණලා පින් වලට අරගෙන පින් අරගෙන යනවා ටිකක් ලෝභකම තියෙනවා. ලෝභයගේ කිසිම නසුරගේ කිසිම ලෝභයක් නැහැ මරණදී සියල්ලම දෙන්න බව දැනගෙන තව තව වස්තු රස කරනවා. ඉතින් රටපාල ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේක දැනගෙනයි මම පැවිදි වුණේ. අස්සතෝ ලෝකෝ සප්පම් පහය ගමනීය. මේ ඉන්න ලෝකයේ ගැන හිතුවොත් නම් ඔබතුමා රජතුමා තමයි. මරණයෙන් මත්තේ රජතුමත් එකයි, හිඟන්නත් එකයි, රටපාල හමුදුත් එකයි, බුදුහාමුදුත් එකයි, දේවදත්තත් එකයි. ඒක දන්න නිසා මරණයට ඉස්සර වෙලාම භාවනා ක්‍රම පිළිසුදු ඉරියව් ජීවන රටාව ආහාර මනෝ ව්‍යාපාර මම පටන් අරගත්තා. ඒ අන්තිමටම අර පරිපුඤ්ජ එනත්තම් පිළිම හතර වෙනුවට මම බුදුහාමුදුරුවෝ කියලා දුක් මේ ධම්මොද්දේශ වශයෙන් අවසාන වශයෙන් සඳහන් කරේ ඌනෝ ලෝකෝ අතිච්චෝ කාමදාසෝ මේ මොලෝකේ සම්පූර්ණම හිගයක් තියෙන කවදාක් පිළිච්ච ගතියක් එන්නෙත් නෑ ආවෙත් නෑ බලාපොරොත්තු වෙන්න බෑ. ඌණයි ලෝකේ. අතිත්තු කවදාකවත් තෘප්තියටපත් වෙන්නේ නෑ හිදල් ගොඩකට වතුර පුරනවා වගේ. කාමදාසෝ අපි සේරම කරන්නේ කාමරාජිනියගේ කාමරාජ දහනියේ බත් බැල මෙහෙවර කරන එක විතරයි. අපි මේ පහඳින්නේ ඇහැපිනවන්නයි. අපි මේ මහන්සි වෙන්නේ ඕ ටයිම් කර කර කන පිනවන්නයි. නාසය පිනවන්නයි, දිව පිනවන්නයි, කයට සුඛෝභෝගී දේවල් දෙන්නයි, හිතට මනාව අදහස් දෙන්නයි. කවදාක සම්පූර්ණ කරන්නේ. මහා මන්දාතු ආදී මහරජවරු පවා කවදාකත් ලෝකේ ඇති කියලා මැරලා නැහැ. හැම වෙලාවෙම නෙට්ටියක් කියලා මැරලා තියෙන්නේ ඉවර කරලා නැහැ. ඒක නිසා කොච්චර જાති අපි ඇස්කන හිටියත් මේ හිගේ මේ නැතිකම මේ ඌණ භාවය පුරවන්න බෑ. මේ නිසයි මම ඌණ ලෝක අතිත්වෝ කාමදාසෝ මේ ලෝකේ හිගයි අතෘප්ති කරයි කාමයට දාසකම් කරයි. මෙන්න මේ දැනගෙන මේ කාමදාසකත්වයෙන් වෙන් වෙන්නයි මම මේ ගිහිගේ පැවිදි අතහැරලා පැවිදිුනේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ධර්ම කොටස හතර එදා කෝරවිය රජුරු ඇහුවේ නැත්නම් අපිට ගැළවිලා ගිලිලා යන තුන ධර්ම කොටස් හතර මේ සූත්‍රේ පමණමයි මේකදී. මුළු ලෝකෙම මුළු සංසාරෙම මුළු කාම ලෝකයෙන් පිළිබඳව පොඩු පිටු කිරීම හතරක් පෙන්නනවා. මෙන්න මේ නිසයි මම මේ කල් වේලා ඇතුව මරණයට කලින් ලෙඩ වෙන්න කලින් වයසට යන්න කලින් භද්‍ර යවුණේම පුළුවන් නම් මේකට කාලය යොදවන්නේ විනාශ කළ නොහැකි තාවර ධර්ම උද්දේශ හතරක්. ඉති මේ ධම්ම උද්දේශ හතර ජීවත් වෙනකොට අර මං කලින් කිව්වාගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒ කරන කෙනාට ඉඳඳුම් පළඟ ඕනේ සිවුරට. කැම බීම ඕනේ බින්ද පාති. ලගුම් පළක් ඕනේ සීනාසනෙ. බෙහෙත් පිළිකර ඕනේ. මෙන්න මේ බෙහෙත් පිළිකර ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කාමභෝගී පුද්ගලයන් එක්ක එකට ඉඳලා. ඒත්තන්න ප්‍රතිබද්ධ වෙනවා. අන්නේ ප්‍රතිබද්ධ වෙඳගෙන මේ අවශ්‍ය මූලික ප්‍රෝජන හලකලා ටික විතරක් අරගෙන කිසිසේත් අතිශෝක්තියකට සුඛභෝගීත්වයට නොගෙහින් හරියට ඉර ඇඳ ගන්නවයි කියලා කියන එක ගෝකම. ඒක අභියෝගයක් වෙන්නේ යෝගාචර උනාට පස්සේ. ඊට ඉස්සෙල්ලා තියෙන අපිට අල්ලපු දෙයක් වැඩි හොඳ සුඛභෝගී වෙන එක විතරයි අපිට තියෙන රණ්ඩු. භාවනා කරන්න ගියාට පස්සේ තේරෙනවා එහෙම කෙරුවට බෑ මේ මට්ටම පැනපු ගමන් පුදුමාකාර අතිරික්ත අතිරේක කාම ද්වේෂ රාග ද්වේෂ මොහ පාතු වෙනවා. මෙන්න මේ ඉරාඳින්න දන්න කියත්තන් අපි කියනවා පු탁 ජනයි කියලා. ඉරාඳින්න දන්න කට්ටියට කියනවා සීක පුත් කරයි කියලා. පු탁 ජනයන්ට වෙලා තියෙන්නේ තමන්ගේ සීමාව මට හැකියාව මම තියෙන දක්ෂකම් සීමාව කවදාකවත් ඇති හැටියෙන්ම අනින්න ගන්නෙ. ඇත්තටම Tamange තියෙන හැකියාව තුළ සීමාව තුළ වැඩ කරන්න ඒ පුද්ගලයාට කෙලස් දෙන්නේ නැතුව රහක දෝෂ මොහොින් නැතුව කරන්න පුළුවන්. මුත් මේක කරගෙන කරගෙන යන සීමාව අද්දරට එනකොට දැන් මං ඉන්නේ අනතුරුදායක තැනකේ මම මේ ඉක්මවන්නේ ക്ഷേම භූමිය කියලා තේරෙන්නේ නැති කෙනාට තමයි පු탁ජනෙ කියන්නේ. එයාට පැනපු ගම රහක දෝෂ මොහොන් ෂොක් එකක් වගේ. බැලුවන් පස්සේ ආට තේරෙන්නේ මෙච්චර වෙලා කරදරයක් නැතුව කොතනද මේ මගේ මරියාදා මගේ සීමාව මගේ හැකියාව සීමාව දන්නේ නැතිකම තමයි කෘතඥයාගේ හැටි. මේකට උපමාවක් දෙනවා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා වැඩිලාවක් අපි දීපනි බෝතලයක දීපනි භාජනයක කටවහලා තියන්න බැරි වුණොත් මූලිය වහලා තියන්න බැරි වුණොත් එක ඇඹලියක් දැකගත්ත ගමන් දැනගත්ත ගමන් ඌ මොකද්ද ටෙලිපතික් සිස්ටම් එකකට දෙනවා මැසේජ් එකක් බලගුලට ඌන් එන්නේ රහුබල කොහොම එනවද මොනව වෙනවද කියලා හිතන්න බෑ පුදුමාකාර විදියට වේගෙන් එනවා ඇවිත් ඉවරලා කකුල් දෙක උඩට තියාන ඔළුව පල්ලෙහාට තියාන ඉතින් බොනවා මොකද විශාල මේපැණි යායක් කවදාකවත් අම්මා මුත්තෙන් ඉල්ලුවත් මේ විදියට මේපැණි උන්ට හම්බෙන්නේ ඉතින් බොනකොට බොනකොට උට තේරෙනවා උඩපැත්ත බර වෙනකොට පල්ලයට රූට් යනවා කියන්නේ. ඒ වුණාට ඌ හිතනවලු ඔළුවනේ ගියේ කකුල් හයක් තියෙනවානේ. ඒක ඉන්න පුළුවන් කියලා one for the road කියලා තව ටිකක් බොනවා. බොනකොට ඉස්සරහ කකුල් දෙක යනවලු වතුරට. මේ පැන්නේ. ඊට පස්සේ හිතනවලු දැන් හයෙන් දෙක නැවගියේ හතරක් තියෙනවා ඕක විවසකට දාගන්න පුළුවන් කියලා තවත් බොනකොට තව දෙකක් යනවා. ඊට පස්සෙලු තේරෙන්නේ දැන් වැඩි හරියක් මඩේ නැත්තම් දීපැණියේ ඉතුරු කකුල් දෙකක් ගන්නවට පස්සේ අර පා මදු මේකනේ පාශක් වඩපත් ඒකෙම බැඳුනට පස්සේ තමයි උට තේරෙන්නේ බැලූ බැලූ හති කොම සේරම වැටලා මේ වෙනි තත්ත්ව උඩ තන්නේ කර ඇඹල ගුලයක් තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා සත්පුරුෂයෙකුටවත් එකම එකම ඇඹලේ ගාන්ධිකෝ සේරම යට යන සත්පුරුෂයෙක්වත් අත තියන්නේ අසතිබුත් ප්‍රාණඝාතයකට අහු වෙනවා. අන්න ওই වගේ තමයි පුත්තජනයා රූප බලන්න ගියා. ශබ්ද අහන්න ගියා. ගඳ බලන්න ගියා. රස බලන්න ගියා. පහස ලබන්න ගියා. හිතේට එන වල්බූත හිතුවේ හිතන්න ගියාම සීමාව ඇතුළේ තියෙනකන් කිසි දෝෂයක් නැහැ. යාගේ ජුරිස්ඩික්ෂන් එක ඇතුළේ, යාගේ රාජධානිය ඇතුළේ ඒ ටික ගන්න යාට තියෙන මේක මගේ මානවයි කියලා. මම මූලික අවශ්‍යතාවෙන් මම බේසික් නීඩ්ස් එක වෙනතෝ පුළුවන් ජීවත් වෙන්න. ඌටත් බණ කියන්නේ නේද අපට කියන පුඹනවා නමුත් ඒක දිගේ කාගෙන කාගෙන යනකොට කොතනදීද මල පණින්නේ කොතනදීද මරියාදාව පණින්නේ කියන එක දන්නේ නැති කෙනාට බුදුරජාණන් වහන්සේ තාම සංවේගයෙන් බලන් ඉන්නවා අනිත් මේ මිනිස්යා සීමාව දන්නේ නැතිකම නිසා අර මේ පැණිවල පාෂගතිය දන්නේ නැති ඇඹලයා වගේ නිකන් හම්බෙච්ච මේ පැණි ගුලාව බීගෙන බීගෙන යනකොට එහිම ඔළුව කිලිලා එහිම කකුල් දෙක වැටලා මැරලා ওই පෞකේ දවසට ඇතුල්ච්ච ඒඩ්ස් රෝගේ දිහා බලනකොට කාම භෝගීන්ට අවශ්‍ය උත්තරේ ශෝක් එකට පෙන්නලා දෙනවා. කිසිම බාධාවක් නැතිව පණින්න පුළුවන් ඕන කෙනෙකුට ආබවුන් පතර ගන්න. ඉතින් ඒ වගේ දේවල් අද මේ ලෝකේ විශේෂයෙන් මේ දිනුනා සම්මත ප්‍රථම පළවෙනි පන්ති රටවල් වල හිටින සෙල්ලම දිහා බලනකොට ඊයත්ගේ රාජ්‍ය නායකයෝ දන්නවා පෝසත් ඇත්තෝ දන්නව දුප්පත් ඇත්තෝ දන්නව පැහැදිලිම ඉන්නේ මේ මේ අඹලයාගේ තනිය කියලා. දැන් ඔළුව වැටලා තියෙන කවුරුද මේ ඉස්සර කවුරුද කියනවා ඊගාට පස්සේ කවුරුද කියනවා ඊට පස්සේ අන්තිම කවුරු දෙකට කොට ගන්න බෑ. ඒ තියෙදි යන ගමනක කොහෙද අපිට කියන්න පුළුවන් මේක අපිට පාලන ශක්තියක් තියෙනවා. අපිට හික්මීමක් තියෙනවා කියලා. අපිට සදාචාරයක් තියෙනවා කියලා. අපිට ඇස් පේනවා කියලා. අපි මේ යන්නේ යමක් තේරුම් ගන්න තැනකට කියලා. අපි අම්බල දාත්‍ලා කරපු මෝඩකම්මයි කරන්නේ. ගුරුවරු කරපු මොඩකම්මයි කරන්නේ. ඒකට ඒගොල්ලෝ අපිට කියනවා ඒකට විරුද්ධව ගියොත් ඒක නොසන්දානකමක් කියලා. මේ රටවල හවුදෝ කියනවා නෑ බුදුහාමුදුරුවක් එම කියලා දීලා කියනවා. මේ ධම්මුද්දේශ හතරක් ඒ ධම්මුද්දේශ හතරට මෙන්න මේ සීමාව දන්න එක මෙතෙන්දී අනකම් මට මේ ශේෂ්ඨය වැඩ කරන්න පුළුවන් මෙතනින් එහාට මගේ අප්පගේ බුදලේ නෙවෙයි මම අහුවෙනවා කියලා සීමාව දන්න එක තමයි කියන්නේ හැම විතරක් කාලා උගුල රස ගන්න නැතුව පැනලා යන මුවෙක් වගේ මුව දාඩද්දිම මේ යන්න හදනවා කිය. ඔක තමයි කියන්නේ යමක් දකිනකොට ඇස්සත්තේ නමුත් අන්ධෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ. අපිට ඇස් තියෙනවා අපි දකින්න පින් කරලා තියෙනවා. නමුත් ඒ දැකපු හැම දෙයකම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපේ සීමාව අපිට මතක නැති වෙනවා. අපි අනුසුතුදායක භූමියට යනවා. කන් ඇත්තේ ඇහෙන සෑම දෙයකටම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපිට කවදාකවත් සීමා කරගන්න බැරි වෙන ආරක්ෂක සීමාව. ඒ නිසා බුදුහාමුදුරුවෝ නෙවෙයි පාරසකි මහරහතන් වහන්සේ කියනවා චක්කු මාසය යතාන්දෝ සෝතවා බදිරෝ යත. කන් ඇත්තේ නමුත් දීරෙක් වගේ ඉන්නේ කියලා. ඔය වයසට ගියාම කට්ටියට කන් ඇහෙන්නේ නැත්නම් මොකද කියලා දන්නවද? ඇහෙන්නෙම නරක දේවල් ඉඳලා මෑරෙනවා නම් ඕන් නැති ඉන්න. බැන්දර පස්සෙත් නෝනා කෙනෙක් මන්ට ඇහෙන්නේ කියලා. මොකද කිව්වොත් අඩවලියක් කිව්වොත් තරකට කන් ඇහෙන්නේ නැතුව යනවා. ඇත්තටම ඇහෙනවා. ඒ බ්‍රේන් එකේ ඒ ෆැකල්ටි එක මැකිලා. බුදුහාමුදුරුවෝ කියනවා ඊට ඉස්සෙල්ලා මේක පුරුදු කරන්නයි කියලා දේශපාලනඥයෝ මොන જાති කිව්වා. කන් ගන්නවා. ඕගොල්ලෝ හිතපු දේ කෙනෙකුට වෙනස් කරනවා. ආර්ථික විශේෂඥයෝ විශාල ප්ලෑන් අපට ගෙනත් දෙනවා. මේ අතේ බැලෙන්න දෙන්න. ඇඩ්වර්ටයිස්මන්ට් වල බුදු අම්මේ. බුදු කරන්නේ නැති එක විතරයි මේ රුපියල් 10ක් දෙන්න ඔක්කොම කළ දෙන්නේ. සමාජ විද්‍යාඥයෝ එන සැලසුම් ගහන්නේ අපේ අපේ තව අවුරුදු 20කින් මුළු ලෝකෙම සුරපුරක් වෙනවා සමාජ දිනම දවස දවස පත්‍රයේ හෙඩ්ලයින් එක දිහා බලනකොට පේනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා දකින්න බලන්න නමුත් උවට ඇස් නැත්තෙක් බලන විදිහට බලන්න ඕනේ. අහනකොට කන් නැත්තෙක් විදිහට අහන්න ඕනේ. ඒ වගේම මේවා කරන්න වලට උර දෙන්න ලය දෙන්න ඇඟේ හයියක් තිබුණාට කොණ්ඩපන් නැති කෙනෙක් වගේ දුර්වල විදියට ඉන්නේ කියලා කියනවා. මේවට උත්තර දෙන්න ඥානීය තිබුණාට මෝඩෙක් විදියට ඉන්නේ කියලා කියනවා. බේරෙන්න බැරි නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. මුචි මේක පේන්නේ හරි නෝන්ජල් හරිම බය අඩු මේ කැක්කමක් නැති, පබුවක් නැති, හැංගීමක් නැති වැඩක් විදියට. මේ පාෂයේ තියෙන වටිනා භයානකම අපි දන්නවනම් අපිට හැම නොකා ඉන්න බැරි බවක් දන්නවනම් හැම විතරක් කාලා උගුල ගස ගන්න නැති වෙන්නයි බුදුහාමුදුරුවෝ මේ අපිට බණ කියන්නේ. ඇස්සත්තේ අන්ධෙක් විදිහට බලලා, කන් ඇත්තේ බීරෙක් විදිහට බලලා. ආනාපාන සතිය කරගෙන යනකොට ආනාපානයේ සිව් වෙන තැනට එනකොට අපිට විවිධාකාර රූප පේනවා. ආලෝක පේනවා, අම්ල දාත්‍රා පේනවා, හීන පේනවා. මෙව්ව දිගේ ගියොත් මොකද වෙන්නේ කියලා අපි බහුගේ දවස්වල සාකච්ඡා කරනවා. සමහරු ඉන්නවා දුතාන පණ කිනී වේගෙනට පිටිපස්සේ hina වෙනවා. පිටිපස්සෙන් කර්ණිමෙත් සූත්‍රයයි. එහෙම නැත්නම් භූත ශබ්ද ඇහෙනවා. දේව භාෂාවල් ඇහෙනවා. මේක නතරුනොත් මොකද වෙන්නේ? සමහරුන්ට ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා එක්ක මිනිහක් වුණ වෙන ගඳක්. එහෙම නැත්නම් මල් සුවඳක්. හොඳටම පේනවා කොහොම කවුරු නැගුවත් ඇත්ත වශයෙන්ම සුවඳ තියෙනවා. දිවට රස වැටෙනවා. කායට පහස වැටෙන්න කොහොමද අස්පය ගැස්සෙනවා. උඩ යන්න වගේ දැනෙනවා. පහත වැටෙනවා වගේ දැනෙනවා. එක පැත්තක් විතර නලියන්න පටන් ගන්නවා. හෘද වාචු වැඩිපුර ගැහෙන්න පටන් ගන්නවා. කන් දිලු නටනවා. නියපොතු වගේ දඟලනවා. නෑ කියන්න බෑ බෑ කියන්නේ. ඇඟ පුරාම කුඹි දිනවා වගේ තියෙනවා. වැස්සට වුණා වගේ වතුර බින්දු ගන්නවා තේ. ඉතින් මේ බුද්ධිලා කොච්චර කිව්වත් එයා කියන්නේ නෑ මේක ඇත්තටම වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා උඹට දැනීම තිබුණට මලමිණියක් හිටපන්. ඊට පස්සේ විශේෂ ඥාන පහළ වෙනවා. ඥාන අහෝභාස ඥාන පීටි පත්තරදි පුදුමාකාර ඉන්සයිට්ස් එන්න ගන්නවා. පුදුමාකාර උපේක්ෂා එන්න ගන්නවා. හසේර්ම ස්පන්දුන්තර. not to put උපක්ලේශ කියලා. මේ උපක්ලේශ එනේන එකත් එක්ක නරනට මට නම් ආලෝකය පහළ වෙලා තියෙන්නේ මට නම් ප්‍රථම ධානය ලැබිලා තියෙන්නේ කියලා අඳුර පාන්න ගියොත් මොකද වෙන්නේ? හිතුනට තේ අමාරු සත්‍යකට කරන්නේ. ඒ නිසා මේ බාහිර ලෝක රූප දකලා අන්දෙක් වගේ ඉන්න එකත් ඇත්ත. ඔත් භාවනා කළ යෝගාවචරයේ කාය සංස්කාර සංසිඳීගෙන යනකොට පුදුමාකාර විදිහට පරණ මතර පරණ අතීත මතක චිත්තපටියක් පෙන්වනවා වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක යෝගාචර මතක් වුණොත් මම පේනවා. ඔබ ඇත්තීම නම් අන්ධෙක් වගේ ඉඳගෙන ආනාපානෙත් කීටවා. සමහරට හොඳ ගායන. සමහරට මොකම නරකන පුදු දේවල්. සද්ද නැහැ කෙනෙක් වගේ. කන් තිබුණාට බීරෙක් වගේ ඉඳගෙන ආනාපානෙම සරණ යන්න. නාසයට ගඳ සුවඳ දැනුණාට, දිවට රස දැනුණාට, අර තිබුණු අරමුණේම මූල කර්මස්ථානයේම නිව නැහැ වගේ නොදන්නා වගේ ඒකේ විශේෂ ඥාන පහළ වුණාට යන්නේ නැත්තම් කවමදාකවත් අපිට කාය සංස්කාර සමතෙකට යන්න බෑ. අපි පේන පේන දේවල් වලට අහු වෙනවා. අහු වුණොත් එතනම ට්‍රැප් වෙනවා. ඒ නිසා සීල ශික්ෂාවේදී සමාධි ශික්ෂාවේදී ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේක නම්බුවකට ගන්නවා. විපස්සනා නැත්තම් අපි කියන මේ ප්‍රඥා ශික්ෂාවේදී නම්බුකට ගන්නත් එපා අවනම්බුකට ගන්නත් එපා අරගත් මූල කර්මත්තාන දිගේ යන්න නම් ඇස්සත්තේ යන්නේක් විදිහට පුහුණුව අතිවිශේෂ වචනාවක් තියෙනවා. කම්යත්තේ බීක් වගේ ඉන්න එක අනිකුත් නාසයට දිවට කයට දේවල් දැනෙනකොට අන්තභාග මිනිසෙක් වාගේ ගහක් වගේ ගලක් වගේ ගල්බමුණෙක් වගේ එහෙම නැත්නම් ගල් රූපයක් වගේ. ගත කරන්නේ නැතුව මේකේ හැකට තියාගන්න බෑ. මේ විශේෂ ඥාන පහළ වෙනකොට කියා පාන්න ගියොත් ප්‍රසිද්ධ කරන්න ගියොත් අනිවාර්යයෙන් මේකට බාධායි. ඒ මොකද ඒවා තාම මෝරලා නැති නිසා මේ උඩ දාන්නේ. ආනේක ගියාට පස්සේ මේ පුද්ගලට පුළුවන් වෙනවා මේ කාය සංස්කාරයගේ ආනාපානි තාම ගැඹුරු මට්ටමට ඒවා සංසිඳ බල මේවා හරහා යහපත් ගියාට පස්සේ තේරෙන පටන් ගන්න මේ කොහොමද මේ යාන්ත්‍රණය වැඩ කරන්නේ අපි ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ ආයතන 6 ඇහැ වැහුවට නතර වෙන්නේ නැහැ. ඒක පරණ මතක හරි ඇවිදලා හිත අවසන් පටන් ගන්න සක්කාය දිට්ඨියට පොහොර දාන. සද්ද පිටින් දුන්නේ නැත්නම් ඇතුලෙන් හදාගෙන අහන. නාසයට ගඳ සුවඳ දුන්නේ නැත්නම් ඇතුලෙන් හදාන ගඳ සුවඳ වෙන්නේ. ඒ ආචාර්යවරු දන්නවා ඇත්තට නාහයට ගඳ දැනෙන ගඳට වඩා හිතෙන් හදලා දෙන ගඳ අස්පනා පිට මේ දැන් තියෙනවා වගේ පේ. වෙච්ච සිද්ධිය සම්පූර්ණ 3D පෙන්වන. හිතා ගන්න බෑ මේක මෙවීමක්ද නැත්නම් ඇත්තද කියලා. උද්දටම ඇත්තලා යන්න ඕනේ. ඔබට දැනෙන ඇත්ත තමයි නොදැනෙන කෙනෙක් වගේ ඊට මං ආනාපානිත කීටපන්. ඒ නිසා මේ දිත්තේ දිත්තමත්තන් කියන දැකීම දැකීම බමනේ නතර කරන්න කියලා කියන්නේ දකින්න දේවල් මත තොරන් ගහන්න යන්න එපා. අෂ්ටකතන දෙන්න යන්න එපා. සැලසුම් කරන්න යන්න එපා. දැකීම දැකීම මතින් නතර කරන්න. ඇහිම ඇහිම මතින් නතර කරන්න. අනිකුත් දැනීම දැනීම මතින් නතර කරන්න. විඥාණයට එනෝනේ අනේ මං හොඳ වැඩක් කරා නරක වැඩක් කරා මට හරි ගියා මට වැරදුනා කියලා එතරම් නතර. ඔය එකකටවත් උපන්න හත් කියලා යන්නේ නැහැ. ඒව එකක්වත් තකේ නෙවෙයි. ඒවකවත් මම නෙවෙයි. ඒවකවත් මගේ ආත්මේ නෙවෙයි. ඉතින් මේක තමයි ලොකුම ශික්ෂණ. මේ Tamandම පේන Tamandම ඇහෙන Tamandම දැනෙන දේවල් මමයේ මාගේ කියාගත්ත කෙනා නා සේරම නැවතත් ඇහෙනවා නැවතත් එනවා නම් බාර ගන්න ඒ වෙලාවේදී evenly suspended attention කිසිම වෙලාවකට නිගමනයකටපත් වෙන තු ඉන්න එක තමයි තපස කියන්නේ. ඒ තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක තමයි අපිට කියන්නේ උගුල හැම කණ්ඩ හැම කෑවට උගුල ගස ගන්න එපා. ඕන තරම් කන්න පුළුවන් උගුල ගස ගන්න පුළුවන් මතක තියාගන්න හැමකට දාන්නේ රසමසූරක්. ඒක කෑවට කිසි දෝෂයක් නැහැ උගුල ගස ගන්න කියලා දානවා. මේ මොඩය කරන්නේ හැම කන්න තිස්සර උගුල ගස ගත්තට පස්සේ ඉතින් කියන බුදුහාමුදුරු කියන දේවල් පානකොත් හරියමාරක වටනවා දැන් මාත් තමයි වැටලා ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. බුදුරජාණන් වහන්සේ කියලා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගිහිල්ලා ඕන තරම් යම කන්න පුළුවන්. උගුල බැස ගන්න තියෙන්න පුළුවන්. මේක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ නිසා අපි අහන්න ඕනේ. හිතට ගන්න ඕනේ. හිත ගන්න භාවනා කරන ක්‍රියාත්මක කරලා එදිනදා ජීවිතෙත් පුළුවන් තරම් ඇස්සත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, අනික් දැනුමට නොදන්න කෙනෙක් වගේ මලමිණියක් වගේ ඉඳලා බේරෙන්න පුරුදු වෙනවා නම් මේ ලෝකේ කොච්චර අන්තවාදී වුණත් අපි යන ගමනට උලඟකින්වත් බාධාවක් කරන්න බෑ කාටවත්. සර්වඥාන්සේ හිත බුදු වෙන්නේ කියලා මාරමස්සි නැත්තා. දරුවෝ තුන් දෙනෙක් මල හෙල්ලන් ටිකක් දැම්ම. ඇස් දෙකවත් නෙවෙයි අරලා බෑ. උලඟේ කොනක් හොල්ලන්න බැරි වුණා කියලා කියන යාපු සුළුසුලකට. කිසිම සැලීලක් උනේ නෑ. උන්වහන්සේ දැනගෙන ගියේ හින්දා. තාත්තට බැරි වුණ දුවල තුන් දෙනා කිව්වලු අපි වැඩේ කරලා ඉන්නම් කියලා. ඇත්තට මේගොල්ලන් කරන්න පුළුවන් කාමභෝගී හැඟීමක් තිබුණ කෙනෙක් නම් අවුල්. මොසබොතනස් නෙවෙයි අධිකාරල බැලුවේ මොන ගායනා තිබුණත් නෑ අඳුන වැහි ගිනියලු අඟුරු සුලිසුලන් මොනවාවත් සිවුරු කණක්වත් හොල්ලන්න බැරිමයි. ඒ පුදුම හිතෙනවා මේ හරියට මේ සර්වඥාන්සේ නැත්තම් මේ රහතන් වහන්සේලා පෙන්ලා තියෙන විදිහට හැම විතරක් කාලා උගුල ගස්ස ගන්න නැතුව යන්න පටන් ගත්තොත් මේ මුළු ලෝකෙම ධර්මතාවයක් වෙන සත්පුරුෂයන් අරසකත්. දන්නේ නැති කෙනා තමයි මේ ඉන්ෂුරන්ස් කම්පැනි ගැන හොයන්නේ. බැංකු ගණන් ගැන හොයන්නේ. පෞද්ගලික ආරක්ෂාව ගැන හොයන්නේ. ඇත්තට මේකෙන් අර මූලික ගුණ නැති කෙනා ඒවෙන් ආරක්ෂාව උනාට කමන්නේ නමුත් දැනගන්න ඕන සේරම දෙවන්නේ කා සම්බන්ධයි බාහිරවර්ති. ඒ ඇතුලින් ගන්න ගැම්ම අරව කැප කරමින් කැප කරමින්ම යන්න ඕන නැත්නම් කවදාකවත් ප්‍රතිවර්තන වෙන්නේ. බාහිරින් ආරක්ෂාව දෙනකන් කවදාකවත් අපේ ශරීරය අපේ හිත ඇතුලින් ඉමුනිටි එක හදාගන්න. ඇතුලින් ඒ ප්‍රතිශක්තිය හදාගන්න. ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නවා විෂ බීජ මැත ජීවත් වෙන එකනාගේ ගොඩාක් ප්‍රතිදේහ ඇඟේ තියෙනවා. විෂ බීජ නැති කෙනාට යත් එක්ක ඉන්න බෑ. මොකද යා මුලින් ඉඳලම හැදිලා තියෙන විෂ බීජත් එක්ක. ඒ නිසා එයාව මරන්න සාමාන්‍ය කෙනෙකුට දෙන වගේ වස දෙගුණයක් දුන්නත් බෑ. ඒව නැති කෙනාට පුංචි වස ප්‍රමාණයක් තිබුණා මැරෙනවා. ඉතින් සර්වඥාන්සේ කියන්නේ මේක දැනගෙන අපි මේ විෂ බීජ නැති දැනක අවුවට වැක්කට අහු වෙන තැනදී පින්න පොහොන් ගෙඩි වගේ හැදිලා හරියන්නේ නැහැ. උන්ට හැප්පිලාමලත් එක්ක වැඩ කරලා අපි වට මූණ දීමේ ශක්තිය කායික වශයෙන් චෛතසික වශයෙන් ගත්තා. ඒ ඇති වෙන ඉමුනිටි එක ඒ ඇති වෙන මොකක්ද කියන ප්‍රතිශක්තිය කෙලින්ම බුදුහාමුදුරන්ගෙන් එන එක. කෙලින්ම ධර්මයෙන් එන එක. ඒක වළක්වන්න පුළුවන් జగතේ. මිත්‍යා දෘෂ්ටියේ දෙවියෙක් ප්‍රශ්නෙක් නැහැ. එනිසා විභාගයේ හොයන තාකල් වෙන මේ අභ්‍යන්තර ගුණවල ලකු අංශභාග ගතියකටපත් වෙනවා. වෙන දෙයක් වෙච්චවයි කියලා. ඒ අතුරුද ගුණ වලට මෙනකොට බුද්ධම විදියට ඒක සජීවී ධර්මතාවයක්. මේ අවුරුදු 2500 කීටි වෙලා ඍජු සම්බන්ධයක්. සර්වඥාන්සේ අවුරුදු 2500 කට ඉස්තර වෙලා ධම්මදීව ජීතවනාරාමේ නම් ස්ථානක වැඩ හිටියා කියලා හිතෙන්නේ නැහැ. අන භාවනා කරනකොට මම දැන් සර්වඥාන්සේට එක ජීතවනාරාමේ ඉන්නවා කියන තරමට වැටේ. ඒක කවදාකවත් පුත් කියවට හම්බෙන්නේ කවදාකවත් එහෙම කෙනෙක් අතුරු කරගන්න හම්බෙන්නේ නැහැ. කවදාක බහන කරට හම්බෙන්නේ නැහැ. තේරෙම එකතුයි. එකතුලා අපි අභියෝගතාතුලි දුෂ්කරතාතුලි යනකොට තමයි පණරයක්. යනකොට තමයි සාතිකයට අස්තන ලැබෙන්නේ. ඉතින් ඒක සඳහා ඉදිරිපත් වීමයි යෝගාවචරකම කියන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ භවයේ සාරයක් හොයන තාක්කල් ධර්මයේ සාරය උකන්න බෑ. භවයේ සාරයක් නතර කරලා යැපෙන්න බෑ. එතකොට කොච්චරක් අපි යුටිලිටි වැලියු නැත්නම් පරෝජන සරල පාවිච්චි කරනද කොතනින් යාර සුඛභෝගීද කොතනින් යාර අතිශෝක්තිය කියලා දන්නේ නැත්නම් ඉතින් අපිට මේ හම්බෙන දුමට කන වලින් ඇති වැඩක්. ඒක දැනගන්නේ වැරදි කරලම තමයි. නමුත් ඒ නිසා වැරදි වලට නිග්‍රහ කරන්න එපා. නැවත නැවතත් ඒක කර කර හරියට තමන්ගේ ආරක්ෂක භූමිය සර්වඥන්සේ පිළිලා දීලා තියෙන ප්‍රේක්ෂේම භූමිය දැනගෙන ඒක ඇතුලේ හැසිරෙනකොට පුතුමාකාර නිදහසක් තියෙනවා. හැබැයි අපි මායිමට යනකොට, මරියාදාවට යනකොට, සීමාවට යනකොට දැනගන්නවා දැන් අපි යන්න හදන්නේ අනාරක්ෂිත භූමියකට. එහෙමනම් ඔයා ඉන්නේ කොහොඳයි කියලා එතන සික්වීම කියනවා. පුරුදුෙන් පුරුදුෙන් මේ ශේෂ්ත්‍රේ ලොකු වෙලා ඕන තැනකට සූදානම් ශරීරයෙන් යන්න පුළුවන් වෙනකොට අපිට කියන්න අපි දන්නවා හැම කන්ද අපි දන්නවා උගුල ගස්ස ගන්න ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම මේ ගාථාවේ මේක නෑ මට හිතුණා මේ රට්ටපාල සූත්‍රයේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන එක මේ ගාථාවෙන් දේශනා කරන ධර්මතාවයේ හෙලිකරන හොඳ ප්‍රායෝගික උපමාවක් කියන. බාහ්‍ය දාර්ශනික සූත්‍රයේ කෙලිම සර්වචනාංශයේ දිත්තේ දිත්තම කතාව කියන. මේ පාරසරි මහරහතන් වහන්සේ ඇස්සත්තේ අන්දේකු සේවෙන්න කියන කතාව කියන කොහොමද අතහලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන මේ ප්‍රායෝගික කරුණුත් මූලධර්ම කරුණුත් එකතු කරලා පරියන්කේදී කොහොමද අපි ආනාපාන බේරගන්නේ? සක්මනේදී කොහොමද අපි වම දකුණ දෙක බේරගන්නේ? එලින්දා වැඩ කරනකොට කොහොමද මම දැන් මෙතන කියන එක බේරගන්නේ? සාමාන්‍ය දේවල් යනකොට චේතනා පාල කරගන්න නැතුව ඇස්සත් යන්නේ වගේ ඉඳගෙන. කන්නත් බීරෙක් වගේ යන පෞල් ප්‍රශ්න ඉස්සරහන් කොහොමද? ඔෆිස් එකේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා දැනගත්තොත් සෑම ප්‍රශ්නයක්ම විශ්වලාගත්තේ සුභාසින්චනක් වඩපත් වෙනවා. අනින් කැප්ටන් එකටල්ලේ තියන ඇඬුවට යෝගාවචරය තියෙනවා Tamange මේ බුදු බණ රහතික වෙන. ධර්මයේ පණ එන තැනක් මේක තියෙන්නේ. නමුත් එකක් තියෙනවා. කවදාකවත් Tamange අත්දැකීම වෙන කෙනෙකුට අදාළ නැහැ. මේ අත්දැකීම හෙට වැඩකුත් නැහැ. මේ මේ මොකද්ද ඇතුළත සාරමණ්ඩයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා. නමුත් එතන එතන එතන එතන මධ්‍යම ප්‍රතිපදාව කියන එක සංශ්ලේෂණය කර යුක්තක් මිස මධ්‍යම ප්‍රතිපදාව කඩේ කියලා සුපර් මාකට් එකේ ගන්න බෑ. ඒක කියනවා නම් ඒක බොරු වැඩක්. අපි දැනගන්න ඕනේ අන්ත දෙක අරගෙන මධ්‍යම ප්‍රතිපදාව හදන හැටි දැනගත්තට පස්සේ ඕන තැනකට ගිහිල්ලා අන්ත දෙක පිළිබඳ අවබෝධය තුලින් මධ්‍යම ප්‍රතිපදාව සංස්ලේෂණය කරනකොට බුදුජානනාදී කියන්නේ නිවන් දැක්කට පහුවෙන්ද තමයි මාර්ගයේ තියෙන්නේ. නිරෝධ සත්‍යයට පස්සේ දවසේ තමයි ඊට පස්සේ තමයි මාර්ග සත්‍යය තියෙන්නේ. හරි ගියාට පස්සේ කියන්න පුළුවන් මෙන්න මේක තමයි ක්‍රමය කියලා. ඒක වෙන කෙනෙකුට වල වැඩකුත් නැහැ. නිසා අපි ඒ තාක්ක පුදුමාකාර උනන්දුවකින් Tamangeම අත්දැකීම් ටික Tamanට ගුරුවරයෙක් වශයෙන් කරන ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ ධර්ම මේ කතාව පිළිණු වීමක්. සජීවී ගතියක් තියෙන නිසා අපි අතින් වෙච්ච අපි යොදවපු අපේ ආයෝජන ටික මොනම විදියකින්වත් තව දෙයකට සම කරන්න බෑ. ඒක අපිට තියෙන ඒකමතම රඳා ඉඳලා එන ඕනම අභියෝගයකට ඒක අපේ හැකියාවන් උරවා බැලීම සඳහා පැමිණිච්ච දෙයක් මිස පෙළ කර කර්මයක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි කියලා හිතුවොත් අර වගේ සෑම බාධාවක්ම සුභාසින්චනක් විතර කටයුතු කරන්න ගියොත් ඊට යෝගාවචර කියන්නේ. එහෙම නැත්නම් මේ තුවාල කරගන්න. අතපය තුවාල කරගෙන පශ්චාත්තාප වෙනවා. හොඳ කරන්න ගියාම මාර බලවේග වැඩි වෙනවා කියලා. එහෙම එකක් නෑ. ඒ ක්‍රමයේ දැන් නැතිකම. මන්දත් උගලක් කාලා මන්දත් ගැසගත්තොත් මාර බලවේගයක් වෙනවා. එම විතරක් කාලා මණ්ඩ ගත ගන්න තියෙන දන්නවනම් පුදුම සුන්දර ජීවිතයක් මේ යෝගාවචර ජීවිතය කියන්නේ නිසා මේ ධර්ම කොටාද මේ තමන් කරන දේවල් මේ විදිහට ජීවිතයට සම්බන්ධ කරගෙන පරියන්කේ වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පැවැත්වීම සක්මන් කරනකොට හැකි වේලාවක් වැඩි වේලාවක් ඒ ගත්ත අරමුණම නඩත්තු කිරීම එදිනදා ජීවිතයේදී තමන් කරන වැඩේ එකලාසෙ ඉන්නේ. දිගට පවත්වාගෙන යෑමට වැඩි වීමේ අපි හොඳට tempත් එක දෙන්න ඕනේ. tempත් වීම දෙනකොට ධර්මයේ විශ්ින් කළ යුතු අපට කරන්න. මුල් ටිකේදී අපි අනුග්‍රහ කරන්න වෙනවා. අන්නේම අනුග්‍රහ කරාට පස්සේ මේ ධර්ම රසය මොනම රසයකට සම කරන්න බෑ. මේ ධර්ම රසය සියලු රසයන්ට අභියෝග ධර්ම රසයේ මේ ධර්ම කොටස තුළින් මේ භාවනා මධ්‍යස්ථාන තුළින් මේ භාවනා වැඩ පිළිවෙල තුළින් සමුච්චය කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අදත් අපි මෙතන පැයකට කොහොමදක්වත් සීමා කරන්න හැදුවට පැයකට වැඩි වෙලා ගන්නවා. මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කෙසේ නමුත් අපි චාරිත්‍රානුකූලව කරගෙන ආවා මේ දක්වාද දාන කටයුතු ඒ අනිකු සංවිධාන කටයුතු සියල්ල විදියෙන් පින්කමිනීමක් අද ඒ ඉනෝකඩොඩංගොඩ නැත්නම් ඉදොඩංගොඩ පැමිණි සියලු දෙනාම දාන කටයුතු කරා. ඉතින් යත්තන්ගේ ඒ උපස්ථානයත් ඒ වගේම අනිකුත් බුද්ධ පූජා ආදී කටයුතු නිසා ඇතිවෙන සියලු කුසල් ඒත් යම් අදහසකින් මේ දාණය දුන්නා නම් ඒ අදහස ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම අභාවටත් මේ කුසල් හේතු වීමෙන් අපේ අපගේත් මාර්ගයේ විති වේවා සංවිධානය කරන පේන නොපෙන සියලු දෙනාට පින්යිච් වේවා අපේ ඥාතිනොත් ඉන්නා තනක සිට දැකලා මේ පින් සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු පාරසිය මේ දෙකම අපේ ධර්ම දේශනාව වැඩ පිළිවෙල સમાප්ත වෙනවා ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ